අවසරයි ගරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ගත කරන්නේ අපේ නිස්සාරණෝනේ පැත්තෙන් බලනකොට 185 වෙනි භාවනා වැඩමුළුව අපේ භාවනා වැඩමුළුවේ ධර්මදේශනාවල අද පස්වෙනි ධර්මදේශනාවට අපි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ පස්වෙනි ධර්මදේශනාව සඳහා සියලුම දෙනා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු Thank you. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බසෝ රූප සංඥානම් සමතික්කම්ම පටිග සංඥානං අත්ත අත්තගමා නානත්ත සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාසෝති ආකාසානං ඡායත නූපකාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඉදිරිපත් කරගත්තේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන දීදිච්ච සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් උද්දෘත කරන්න ඉදිච්ච ඒ දසුත්තර සූත්‍රේ පාඩයක් ඒකේ සඳහන් වෙන්නේ එහෙම නැත්නම් මේකේ සමස්තය වශයෙන් කියන තියෙන මේ නව සත්තාවාස කියන සත්‍යංගේ වාසස්ථාන එහෙම නැත්නම් මේ භවයේ අපි ලැබුම් ගන්න තැන් ටැග් ගැහෙන තැන් මෙට්ටහි වෙන තැන් නමයෙන් අපි මේ 6 වෙනි එකයි මේ නම වශයෙන් සඳහන් කරේ ඉතින් කවුරු හරි ඒ පිළිබඳව ආධාරණ කෙනෙකුගේ හුදු අවබෝධය සඳහා ගත්තොත් අපි මේ තාකල් සාකච්ඡා කරපු මේ සත්තාවාස පහ ගැන පළවෙනියම සඳහන් වෙන්නේ නානත්ත් කාය නානත්ත් සංඥා කියලා. මිනිස්සුયો කය වශයෙන්ුත් විවිධාකාර වෙලා හිතේ වැඩ කරන සංඥා වශයෙන්ුත් විවිධාකාර වෙලා ගත කරන මේ පෘථග්ජන මනුෂ්‍ය ජීවිතේ ඉතින් ඒකේ සමහර විටක සමහර දේවනිකායනුත් මේකට වැටෙනවා විනිපාතනිකාලුත් වැටෙනවා. මේක තමයි විසිතුරුම දේ. මේකේ තමයි හැම ගැටුමක්ම තියෙන්නේ. කොයි වෙලාවෙත් චපලයි, කොයි වෙලාවෙත් ඡටයි, කොයි වෙලාවෙත් මායාකාරී. ඉතින් Tamange ඡට මායාවී චපල ගති වෙනුවට අනුන්ගේ ඡට මායාවී චපල ගති පෙන්නමේ අපි ඉතින් ওই කතන්දර ගොත ගොත ওই ජීවත් වෙනවා. ඒකට කියනවා පෘථග්ජන භූමිය කියලා. ඉතින් ඒක කෙනෙක් අවබෝධ කරගන්න නැතුව ඉදිරියට යන්න බෑ. ඇත්තට මේක අවබෝධ කිරීමම ඉදිරි ගමනක්. අපි මේ ගත කරන්නේ සත්තාවාසවලින් අඩියෙම ගාක්ම සංකර, ගක්ම සංකීර්ණ, ගක්ම කෙලසිච්ච අසුචි වලක ඉන්න අසුචි පණුව වගේ කියලා. ඉතින් එහෙම අසුචි වලක ඉන්න බා තේරුම් ගත්තොත් විතරයි එක්ක මේකෙන් ගොඩ වෙන්න ඕ නැත්නම් සන්ලයිට් කැල්ලක් දාලා හරි ලක්ස් කැල්ලක් දාලා හරි මේක සුද්ධ කරගන්න හිතෙන්නේ. ඉතින් මේ අසුචිය රසවත් කරගෙන ජීවත් වෙන ලෝකෙකට ඒ උසස් වීමක් පිළිසිදුවක් හිතා ගන්න බෑ. පුළුවන් නිසා නෙවෙයි, ලේසි නිසා නෙවෙයි. නමුත් කොයි වෙලාවක හරි තේරුම් ගන්න ඕනේ මේ අඩියම ඉන්නේ අසුචි වලක නානත්ත කාය නානත්ත සංඥා. ඉතින් එතකොට එවැනි වලක ඉපදිච්ච වගුරක ඉපදිච්ච නෙළුමක් නෙළුම් පොහට්ටුවක් දණ්ඩ දිගේ ඉදිරියට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා වතුර මට්ටමින් උඩට ඇවිල්ලා ඉර පායනකොට පිපිලා අර සීනි වතුර ගඳ ගහන වතුර අල්ලන්නේ නැති පිවිතුරු නෙළුම්මල් පෙත්තක් වගේ බුදුරජාන් වහන්සේ මේ වගුරේ ඉපදිලා තාමත් වගුරෙන් ආభాසය ගන්න ගමන් වගුරෙන් ඕජාව ගන්න ගමන් පොහොර ගන්න ගමන් අර නිලුමක් වගේ කතා කරලා කියනවා ඕකෙම ඉන්න කොණකමක් නැහැ ඕකේ ඉපදුනාට ඒක නිසා මේ නානත්ත් කායා නානත්ත් සංඥා කියන එක ආදීනව දකිනවන නානත්ත් කායා ඒකත් සංඤී කියලා මේ නීවරණ ධර්ම ටික යටපත් කරන්න පුළුවන් ඒ කියන්නේ අපි සමාධියක් උපදවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සීල ශික්ෂා ඉක්මවල සමාධි ශික්ෂාවට යන්න පුළුවන්. ඉතින් ඒක ඒ පුද්ගලයාගේ සචේතනිකව ගන්න වැදගත් ඉන්දුවක්. කාය විවේකයේ විතරක් නෙමෙයි චිත්ත විවේකයක් අවශ්‍යයි. එහෙම නැත්නම් ඉතින් උම්මත්තක තමයි. එහෙම නැත්නම් අපි මෘග හිතකින් ජීවත් වෙන්නේ එකිනෙකා කා කොටා වැටෙන මෘග සංවර්ෂාවට තෙමිච්ච කෙනෙක් වගේ හැම වෙලාවෙම අනිත් එක්කන පරේලා ඉදිරියට යන්න හදනවා. ඉතින් යම් කිසි කෙනෙක් ඒ විදිහට ඥානත්ත කාය වුණාට ඒකත් සංඥාවට කටයුතු කරන්න ගියොත් අපි ඒකට කියනවා සමාධි භාවනා නැත්නම් කර්මස්ථාන භාවනා කියලා. ඒක සඳහා ਸਰවඥාන්සේ අපට රූප කර්මස්ථානක හිත බඳණ්ඩේ කියලා කියනවා. ඒක ඇහෙන්නෙත් හැබැයි බුදුහාමරට අහුම්කම් දෙන අයට විතරයි. අනික අයට ඉතින් අර සාමාන්‍ය දේවල් ඇහෙනවා බුදුහාමරෝ කියන මේ ඒකත්ත සංඥාවක් උපදවා ගන්න හිත දෙන්නෙවත් නැහැ. මම නැවතත් කියනවා එහෙම හිත දුන්නට ලේසි වැඩක් නෙවෙයි මේක. එතකොට මේ ඒකත්ත සංඥාව කියලා කියන්නේ නානා අරමුණු વિશે දුවරන හිත එහෙම නැත්නම් කාම ගුණ વિશે උපදින හිත කාම සංඥාවෙමුත් මුදවගෙන කාම ගුණේ කාම සංඥාවෙන් මුදවගෙන රූපාරම්මණයක හිත තියෙන එක හොඳටම දන්න මගේ හිතේ තියෙන ආස්වාසය කියලා. මගේ හිතේ තියෙන ප්‍රසවාසය කියලා. මගේ හිතේ තියෙන පිම්බීම කියලා. මගේ තියෙන හැකිලිම කියලා ඒක න හොඳටම දාන. ඒතකොට ඒ විතරක් නෙමෙයි. එයා දැනගන්න ඕනේ මම ඒකත් නානත් කය නානත් සංඥා ඉක්මවලා ඉන්නේ කියලා. මම නැත්තම් කාම ගුණ සහ කාම සංඥා ඉක්මවලා දැන් ඉන්නේ රූපයක කියලා. නමුත් බෙන්දන පොඩි ගැටලුවක් තියෙනවා මේ ආධුනික යෝගාවචරයට චිත්තක්ෂණයකට අරමුණක මධ්‍යස්ථ අරමුණක නික්ලේශී අරමුණක උදාසීන අරමුණක ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් අරමුණක හිටියට මම දැන් ඉන්නේ එහෙම තැනක කියලා ඒ වෙලාවේදී මේක දැනගන්න විදිහක් නැහැ. අපේ හිතට ඒ චිත්තක්ෂණයේ ඒ චිත්තයේදී ඒ චිත්තක්ෂණයේ ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. මේකට උපක්‍රමයෙන් තමයි චිත්තක්ෂණ හතරක් පහක් පිළිසිදුවට ගියොත් හැරිලා බලලා එක චිත්තක්ෂණයක් අල්ලන්න බැරි වුණාට චිත්තක්ෂණ හතරක් පහක් එක දිගටම එකම චිත්ත වීදියේ පිණිසිතට ගියොත් වෙනස තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒකට ප්‍රශ්නේ තමයි මොකද්ද මේ චිත්තක්ෂණය කියන්නේ කියලා. චිත්තක්ෂණය කියලා කියන්නේ කාලය කඩන්න පුළුවන් පුංචිම කොටහක්. සුදු බුද්ධජානනාසේ පෙන්වන්නේ අච්චරා සංඝාතක් කියලා මේ අසුරු සනක් ගහන ප්‍රදේශය කියලා කියනවා. ඉතින් ඒ වගේ ටික වේලාවක් භාවනා කරලා ටික වේලාවක් එකම අරමුණේ තියාගෙන ඉන්න පුළුවන්. ඒක වෙන් කළා අඳුර ගන්නත් පුළුවන්. ඒ කාලය තුල මට අසහනයක් තිබුණේ නැහැ, ආතතියක් තිබුණේ නැහැ කියලා මේ උපයපු මේ ඒකත් සංඥාව අගය කරනවයි කියලා කියන්නේ කුශාග්‍ර බුද්ධියක්. තද්ද බල බුද්ධියක්. මෙතෙක් මං හිතියේ අසුචි වලක පොඩ්ඩකට හුස්ම ගන්න එළියට ආවා. ඔළුව ඉස්සුවා කියලා මේක දැනුනොත් ඒ අටහගත්ත කෙනාට මේ ඒකත් සංඥා දිනු කරන්න හිතෙන පුළුවන් තරම් එක උදාසීන ප්‍රත්‍යක්ෂණය කළ හැකි රූපාරම්මණයක හිත පාත්තන්න උත්සාහ කරනවා. එතකොට ඒක තන්නේ ක්‍රම මේ කාම ලෝකයට අභියෝගයක් වෙනවා. නිසා කාම භෝගීන් එකට කැමතිත් නැහැ. කාම භෝගීන් එහෙම භාවනා කරන එක නත් අප්‍රිය කරනවා. ඒගොල්ල කැමති නැහැ මේ අසුචි වලින් කවුරුත් ගොඩ වෙනවා දකින්න. ඒක ස්වභාවයක්. ඒක මේ පුද්ගලික දෝෂයක් නෙවෙයි. ඉතින් ඒක නිසා කෙනෙකුට පුළුවන් නම් මේ නානත්ත කායේ ඉඳන්දිම ඒකත් සංඥාවට යන්න ඒක මේ ලැබුව manussාත්තු ප්‍රතිලාභය උසස් තැනකටපත් කිරීමක්. නැත්නම් ආර්යත්වයකට ඇත්තටම ඉතින්දිම මේකට ඒ කෙනාට කියනවා උත්තරී මනුස්ස ධර්ම වලටපත් උනායි කිය. ඒක උසස් මනුස්ස ධර්ම වලටපත් උනායි කිය. ඒකට එයා මේ අර ගුරුත්වාකර්ෂණය මිදුණා වගේ මේ කාමයට ඇදෙන ගතිය තප්පර ගාණක්, චිත්තක්ෂණ ගාණක්, හිතුවිලි හුස්ම රැලි ගාණක්, ආශ්වාස ප්‍රශ්වාස ගාණක්, පිම්බි මැකිලිම ගාණක්, වම දකුණ ගාණක් තියාගෙන ඉන්න පුළුවන් කියලා Tamange ඒ ඒ භව සම්පත්‍ය තීරුම් අරගෙන උරගාලා තින්නේ උත්සාහ කරනවා පුළුවන් තරම් මේ අසුචි වලේ ඉඳගෙන පුළුවන් තරම් චිත්තක්ෂණ ගාණක් කොට දාන්න. මේ විදියට <clears throat> නානත් කාය එකත් සංඥාවට ගියාට පස්සේ ඒකට සාමාන්‍ය ආධ්‍යාත්මික පුද්ගලෙක් කියලා කියනවා. ආගමන රූප පුද්ගලෙක් කියලා කියනවා. එයාට ඉතින් අනිවාර්යයෙන්ම මේ මට්ටම පවත්තන්න සදාචාරාත්මක වග වෙන්න වෙනවා. ඔය සාමාන්‍ය පිස්සු පියාටොත් එක්ක ඉන්න ගමන් කරන්න බෑ ඒක. ඒක පුළුවන් තරම් ඒකට විවේක ස්ථාන වලට ගිහිල්ලා කය හිත පිරිසිදු කරගෙන සීලයෙන්, සතියෙන්, ශ්‍රද්ධාවෙන් ගත කරනකොට ටික ටික ටික ටික වැඩි කිරුවොත් ඒ කෙනාට නානත්ත් කාය ඒකත් සංඥා ඉඳලා ඒකත් කාය නානත්ත් සංඥා කියලා අනිත් පැත්තට යන්න පුළුවන්. එතකොට කියනවා අපි ඒ මෙනෙහි නොකර අරමුණේ ඉන්න පුළුවන් කියලා සාමාන්‍ය ගොඩේ බාධාවෙන් කියයි. පළවෙනි ධ්‍යානයක ඉන්න වෙලාවේදී බ්‍රහ්මකායික දේවනිකායකට සම්බන්ධ වෙනවා. මරණොත් එහෙම ඒ වෙලාවේ බ්‍රහ්මකායික දේවනිකායකට. යම් විදිහකට යාට මේ මෙනෙහි කරමින් ආයාස කරමින් පවත්වු මේ පිරිසුදු චිත්ත ප්‍රවෘතිය විඥාන ප්‍රවෘතිය ඉබේම වගේ. ඊ අරමුණේම පිරිසුදු භාවයෙන් පවත්වන්න පුළුවන් නම් මේ බුදුරජාන් වහන්සේ කියන වචනේ නැත්නම් ආර්ය වෝහාරය කියනවා ඒකත්ත කාය නානත් සංඥා කියලා ඒකේ නා හඳුරනවා ඒ තුන්වෙනි භවතලය එහෙම නැත්නම් තුන්වෙනි සත්නිකාය එහෙම නැත්නම් කියනවා සත්තා වාසය සත්තුන්ගේ නැත්නම් හිතක නැවතුම් පොලක්, තිප්පලක්, සත්තාවාසයක්. ඉතින් ඒ කෙනාට දැන් තේරෙනවා මට අර ඉස්සර ආයාස කරමින් ගිය ගමන ඉබේම වගේ හිත ඇවිදිනකොට ඇවිදින එකටම හිත යනවා. වාඩි වෙලා ඉන්නකොට මම වාඩි වෙලා ඉන්න බවම දානවා. එහෙම නැත්නම් අරමුණටම හිත යනවා. නිකන් මයිනෙක් බල්ලෙක් ඇති කරනකොට උයි ඉබේම කූඩුවට යනවා. උට ආය කූඩුවයන් කියලා කියා ගහලා එලවල බැඳලා ගහන්න ඕනේ නැහැ. ඉබේම යනවා. මොකද එයා දන්නවා එතකොට. ඉතින් ඒක නිසා යෝගාවචරේකට යම් වෙලාවකට තද බල මෙනෙහි කිරීම වලින් තොරව පුරුදු ආනාපානට හිත ඇදෙනවන උඹහට ඇදෙන අයෙක් වගේ කූඩුවට යන බල්ලෙක් වගේ කූඩුවට යන ගිරවෙක් වගේ හිතා ගන්න පුළුවන් ගිරවුනා යන්නේ මම මයිනා යනවා. ඒකට හිතා ගන්න පුළුවන් මගේ හිත දැන් දන්නවා විවේක ස්ථානේ. මගේ හිත දන්නවා නික්ලේශී ස්ථානේ. මගේ හිත දන්නවා ക്ഷേමයේ කියලා. එතකොට ඒක ධ්‍යාන මට්ටමද ගියාද නැද්ද කියන්න බෑ. නමුත් අත්දකින්න පුළුවන් දෙයක්. ඒ නිසා බුරුමේ පන්දිස්වාංශ මේකට විපස්සනා ධ්‍යාන කියලා නම දාලා තියෙනවා. චිත්තක්ෂණ වශයෙන් යන්න පුළුවන්. හැබැයි ලොකු අධිකාරී ශක්තියක් නැහැ. ලොකු අශී ශක්තියක් නැහැ. ලොකු සිද්ධි කරගන්න බෑ. හැබැයි මම දන්නවා මගේ හිත ඉඳගත්තුත් බොහෝ විට ආනපනෙ ඉන්නවා. පිම්බි මැක්ලිමේ ඉන්නවා. සක්මන් කරන්න ගියොත් වම දකුණේ ඉන්නවයි කිය. ටික කාලයක් යෝගාවචරය මේ වාගේ නේවාසික භාවනාවක් ඉන්නකොට එතෙන්ට යනකොටම මෙනෙහි නොකරම යන්න පටන් අරගන්න. මෙනෙහි නොකර යන්න පටන් ගන්නකොට අපි විපස්සනා ධ්‍යානවල කියනවා දැන් යා දෙවෙනි ධ්‍යාන මට්ටමකට ගියා. හැබැයි ඒකට ධ්‍යාන අර්පණා මට්ටමක් නෙමෙයි මේ කතා කරන්නේ. හැබැයි මෙතනින් පිරිස දන්නවා ඒකට අත්විඳින්න පුළුවන් අපට. අපිට ධ්‍යාන කියන බදක්කම නොදුන්නට, උපායදී නොදුන්නට සමහරලාට හිත ස්වභාවයෙන් අරමුණට යනවා. ඒ ඒ මේ සත්තාවාසලින් බලනකොට තුන්වෙනි එක ඊට පස්සේ ඒකත්ත කාය ඒකත්ත සංඤී කියලා ඊගාව මට්ටමට යනවා. එතකොට ඒ කෙනාට දෙවෙනි ධ්‍යානයේ ඉඳලා තුන්වෙනි ධ්‍යානයට යනවා. එතකොට ඒකත්ත කාය ඒකත්ත සංඤී කියලා කියන්නේ කයනොත් හිතිනොත් දෙකෙන්ම ඒකෝදි භාවයකට ඒකාග්‍ර භාවයකට යනවා. ඒක කියනවා තුන්වෙනි ධ්‍යානය කියලා. එතකොට උපේක්ෂා ඒකාග්‍රතාව සහිත සුඛ ඒකාග්‍රතාව සහිත මේක තමයි මේ ලෝකේ ලබන්න පුළුවන් සැපවත්ම මිහිරිම ධ්‍යාන මට්ටම. ඒක පෙන්නනවා නෙළුම් පොට්ටුවක් මානෙල් පොට්ටුවක් වතුරේ මතුවෙලා වතුරෙන් උඩට එන්න ඉස්සෙල්ලා ඒක හති කොන වතුරෙන් තෙමිලා සීතල වෙලා තියෙන වගේ ඒ කෙනාට තේරෙනවා මේ ලෝකේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් එන මොනම දෙයකටවත් හිත යන්නේ හොඳට හිත ඇතුළට වෙලා ගත කරන මොහොත හරියට නිකන් මේ ඉන්ටර්කූලර් එක යනවා වගේ කාපට් පාරක යනවා වගේ වලගොඩලි මොකුත් නැතුව තමයි තේරෙන ගමනක් යනවා හැල හැපිලි නැහැ හරස් ගමන වාහනක් නැහැ. බල්ලෝ හරක් පනින්නෙත් නැහැ. එහෙම නැත්නම් හොඳම ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. Taman ආසනේ ඉඳගෙන ඉන්නවා ගමන යනවා. ඉතින් මේකට සමාකාරව පෙන්වන්නේ එහෙම නැත්නම් මේකට සමාන්තරව පෙන්වන්නේ සුභ කින්නක දිව්‍ය භක්ම ලෝකේ විඳින්න පුළුවන් සැප. ඉතින් ඕන කෙනෙකුට හිතා ගන්න පුළුවන් ඒ දිව්‍ය ලෝකෙට භක්ම ලෝකයකට ගියාම ලැබෙන සැප මොකද්ද මේ ජීවිතයේ මෙනෙහි කිරීමක් විතරක් නෙවෙයි අරමුණට හොඳටම හිත තැම්පත් වෙලා කයෙන් හිතෙන් සම්පූර්ණ මෙහිම යෙදී ගත කරනවා ඒ වෙලාවට ප්‍රයත්න මුකුත් නැහැ හරියට අහස යන අහස අන්තරාවක් වාගේ එතන හොඳට කාපට් දාපු වාහනයක හොඳට ෂොකප් සෝබර තියෙන වාහනයක් ඩ්‍රයිවර් එළවනවා තමයි වාඩි වෙලා ඉන්නවා වගේ චෝෆර් ඩ්‍රිවන් කාර් එකක යනවා තමයි වාඩි වෙලා ඉන්නවා වගේ තමයි තේරෙනවා ගමන මෙතෙක් කල මේක හම්බ කරණ්ඩයි ඇහ කන නාසය පිනවන්නයි දඟලපු දඟලිල්ල කැඹිරිල්ල. මේකට ගියාට පස්සේ ඒ සියල්ල තමන්ට ඉබේ ලැබෙනවා. ඉතින් එතකොට ඒක ඒකත්ත කාය ඒකත්ත සංඥා නැත්තම් මේ ඒකාත්මීය භාවය නැත්තම් ඒකෝදි භාවය නැත්තම් ඒකාග්‍ර භාවයේ ඉහළම මට්ටම කියලා කියන්න පුළුවන්. මේකෙන් එහාට ගියාට පස්සේ ඉඳපු ගම යෝගාවචරය මොකක්වත් දන්නේ නැත්නම් වැටෙනවා. එතකොට ඒක කියනවා අසඤ්ඤ තලය කියලා. අසංජිනෝ ගිහිල්ලා ගිහිල්ලා හැලහැප්පිලි සහිතෝ ගිහිල්ලා හැලහැප්පිලි නැතුව යනකොට නිින්දකට වැටුණද එහෙම නැත්නම් මොනක්වත් නොදැනී ගියාද කියලා යෝගාවචරයට වාර්තා නැතුව යනවා. ඒ කියන්නේ අත ගෑවෙන දෙයක් නැහැ. නිකන් අජටාව කාකගත වෙලා වගේ. ඉතින් ඒ මට්ටමේ කියන්නේ කිසිම සංඥාවක් නැහැ. අර කොටිම කියනවා නම් Taman ඇසුරු කරපු ආනාපානේ 100%ක්ම ගෙවිලා. Taman කර කර ගමන් පතේ කෙලවරට ගිහිලා ආසයන්තර විශ්වෙනවා. එතකොට තේරෙන්න පටන් අර ගන්නවා. හැරිලා බලනකොට භාවනා කරාද භාවනා වුණාද නින්දෙද එහෙම නැත්නම් තේරෙන්නේ නැත්නම්කද ඉන්නේ කියලා පොඩි වෙලාවල් පන්නන්න පටන් ගන්නවා. ඉතින් අර කයට ආස කරන ජීවිතයට ආස කරන එකනට මෙතෙන්දි පුදුමාකාර බයක් එනවා. ඒ බය පිස්සු වටන සුළුයි. ඒ වගේම ඒකේ ඉඳලා ආපහු සාමාන්‍ය ලෝකෙට එනකොටත් ගස්සලා අතාරිනවා නිකන් අකුණක් ගැහුවා වගේ. ඉතින් ඒ නිසා යෝගාවචරයට තේරෙනවා මේ ගැස්සෙන්න ඉසෙල්ලා මං ඉඳලා තියෙන්නේ තේරෙන්නේ නැති තැනක. සංඥා නැති තැනක. මතකයක් නැති තැනක. හැලහැප්පිලක් නැති තැනක. ඝර්ෂණයක් නැති තැනක. මරියා සීමාවක් නැති තැන මරියාදාවක් සීමාවක් නැති තැනක ඉඳලා තියෙනවා. ඒක වුණත් තේරෙන්නේ අර ගැසිලාවට පස්සේ. ඉතින් මේක ඕනම කෙනෙක් මේ தත්වයකට ගිහිල්ලා සුතමේ ඥානයක් අතු කියලා තේරෙනොත් එයාට අහනවා මේක මොකද්ද කියලා. ඒ මොකද මෙතෙක්කල් ජීවිතේ අපි අත්දැකීම් කියන එක දන්නේ ගැටුමක් එක්ක. ස්පර්ශයක් එක්ක, පිරිමැදීමක් එක්ක, පීඩිගෑමක් එක්ක. මෙතන තියෙනවා අත්දැකීමක්, පීඩිගෑමක් නැහැ, ගැටුමක් නැහැ, ස්පර්ශයක් නැහැ. නැති බව දන්න. ඒක කේවල දැනුමක් නෙමෙයි සාපේක්ෂ දැනුමක්. අර අතගගා හිටපෙව නැතුව ගියයි කියන එක. උදාහරණයක් වශයෙන් කියනවනම් හොඳටම ආශාසි ඉවරන කම්බලා ඉඳලා ප්‍රශ්වාසයට යනකොට තියෙනවා අතරමැද කෑල්ලක් තියෙනවා කොහොමඩක්වත් අහුවෙන්නේ නැහැ. අර රිලේ රේස් එක දුවලගෙන ගිහිල්ලා එක්කෙනෙක් තව කෙනෙකුට බැටන් එක මාරු කරන වෙලාවේදී එක්කෙනෙක් අතේ තිබුණ බැටන් පොල්ල අනිත් එක්කන අතට යනවා. මේ මාරුවේදී දෙන්න අතර ලීඩ් එකට මොකද වෙන්නේ? මාරුවේදී වැටෙන්නේ නැතුව බැටන් එක මාරු වෙන හැටි වගේ ආශාසයේ තිබුණ අත්දැකීම ප්‍රසවාසයට මාරු වෙන්නේ ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම හිස්තැනක් කරා යන්නේ. අපි මෙතෙක්කල් ගිහිල්ලා තියෙනවා මේකේ. අත්දැකලා නැහැ. මොකද අපේ හිත සංවේදී නැහැ. අපේ හිත ප්‍රනීත නැහැ. හැබැයි තු ඕන කෙනෙකුට පෙන්ලා දෙන්න පුළුවන් සූත්‍රමේ වශයෙන් ආස්වාදන වල ප්‍රසවාසයෙන් අනට හුස්ම ගන්න දෙන 100ක් නතර වෙලා තමයි අනිත් පැත්තට හැරෙන්නේ. ඒක දැකලා නැහැ. දැන් මේක අහුවෙන්න පටන් ගන්නවා. ඉතින් හිතෙන්නේ අලුත් දෙයක් හම්බුනායි කියලා. කිසිම අලුතක් නැහැ. අර නොදන්නා අඩියටම යනකම් දන්නවා. ඒ කියන්නේ යාගේ හිත සද්දවල නැහැ, වේදනාවේ නැහැ, රූපවල නැහැ, හිතවිලි වල නැහැ. 100%ක්ම තමන් කරන එක දන්නවා. කොච්චරද කියනවනම් ආනපානේ නොදැනෙන මට්ටමට ගිහිල්ලා. ඒත් දන්නවා දැනීමට සාපේක්ෂව නොදැනීමකට යනවා. ඉතින් ඇත්තටම කියනවනම් බුදුජාණන් වහන්සේ මජ්ජි සූත්‍රයේ සඳහන් කරනවා මෙන්න මෙතෙන් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගේ වැටලා තියෙන්නේ කියලා. ඒ නොදන්න තැන තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන. අපි දන්නේ හැම එකක්ම කක්කා. අපි දන්නේ හැම එකක්ම අසුචි. අපි දන්නේ හැම එකක්ම සංසාරයට බඳිනවා අන්ත දෙකට වැටෙනවා. නමුත් මෙතන බෝරකේ ලෑල්ල ඇද්දා වගේ බක්කාල වැටෙනවා. ඉතින් වැටෙනකොට පුදුමාකාර බයයි කාම ලෝකයේ පුද්ගලියෝ. කයට ආස කරන පුද්ගලියෝ. ජීවිතය ආස කරන පුද්ගලයා. ඒ කට්ටිය වාර්තා කරනවා වරින් වර මේමයි භාවනා කරන එක පාට මම දන්නේ නැත්නකට ගියයි කියලා. ඉතින් ඒකට අහගෙන ඉඳලා කියන්න ඕනේ. අනිත් දවසේ මේකට ලෑස්තිලා යන්න. මේක ඇබැග්ගයක් නෙවෙයි භාවනා විදිරි ගමනක්. මේක කෙලෙස් නැති තැනක්. අර කූඩල්ලර කොට්ටේ උඩ ඉන්න බෑ වගේ කෙලෙස් හිතට මෙතන ඉන්න බෑ. ඌරට පිරිසිදු ඉඩමක් දුන්නට ඌට ඉන්න බෑ ඌට අසුචි ඕනේ. ඒ වගේ අපේ විඥානේ ඉඳලම තියෙන ඌරු ජීවිතයක. කක්ක ජීවිතයක දැන් යාට පුරුදු වෙනකොට අලුතින් පුරුදු වෙන්න වෙනවා මේ හැලහැප්පිලි නැති ජීවිතේ. ඉතින් ඒක හිතනද අබුද්ධෝත්පාද කාලෙක කොහොම මේක වෙන් කළා කියන්නද කියලා. මේ එහෙම කියන්නත් බෑ. මොකද හේතුව සරුවචනාංශේ සිද්ධාර්ථ තාපසව ඉන්න කාලේ මේක ඒ කාලේ ඉන්දියාවේ තිබිලා තියෙන මේ දැනුම. මොනක්වත් නැති මේ අසඤ්ඤ තලයට එහෙම නැත්නම් මේ චතුත් අධ්‍යාහනය කියන එක ඒකට පැවතිලා තියෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සු ගාව තිබිලා තියෙන ඒ සූක්ෂම භාවය ගිවල් ගවල් ගිහි ගවල් අතහැරලා පැත්තකට වෙලා ඒකට ඉරියව්වක ඉඳගෙන එකම අරමුණක තියාන ඒ සියුම් තැනට ගියාට පස්සේ මේක අලුත් තැනක් පිරිසිදු තැනක් මේ ජීවිතේ දන්න තැනක් නෙවෙයි හැබැයි මානවයට උරුම තැනක් කිසිම කෙනෙකු උගන්නන තැනක් නෙවෙයි මොකද උනා ගුවන්න්න බෑ මේ හිත අපේ හිත කක්ක එකතු කරන එකමයි කරන්නේ මේ සංස්කාර කියන්නේ රැස් කරනවා කියන එක. ඉතින් මේ රැස් කිරීම කරන කෙනාට මේ මොනවත් නැති තැන ජයග්‍රහණයක් කියලා ප්‍රතිපදාවේ දියුණුවක් කියලා කෙලෙස් අඩු තැනක් කියලා ඒත්තු ගන්නන්න බෑ. ඒ නිසා ඒත්තු ගන්නට බෑ වගේම අපේ අපි මෙතෙක් කල් වඩාගත්ත විඥානයත් මේකට ගෙනිච්චත් කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ තමයි. එයා පෙරලිලා ගිහිල්ලා අන්ධකාරයට දුවනවා. එයාට මේ කොට්ටේ උඩ සැප නැහැ. කොට්ටේ උඩ විල්ලුද කොට්ටයක් උඩ තියෙනවා නම් ධාතු වගේ දෙයක් තියන්න බෑ. කුඩැල්ලු තියන්න බෑ. ඉතින් අපේ හිතත් ඔතෙන්ට යනකොට මුලින් මුලින් කුඩැලි ගතිය තමයි තියෙන්නේ. ඉතින් භාවනා කරලා කරලා කරලා යම් වෙලාවක ඒ හුස්ම ගෙවෙන හැටි බලාගෙන ඉන්න ගියොත් ඒකට කියනවා හුස්මේ Nirodhe බලනවායි කියලා. ප්‍රස්වාසයේ ක්ෂය වීම බලනවා. ප්‍රස්වාසයේ වැය වීම බලනවා. ප්‍රස්වාසයේ Nirodhe බලනවා. මෙතෙක් කල බැලුවේ හුස්ම නාසිකාග්‍රේ වදි නැහැටි. මෙතෙක්කල් බැලුවේ හුස්ම ගොරෝසුට නාසික නාසිකාග්‍රේ පුරවාගෙන පීරගෙන යන හැටි. දැන් ඒක අල්ලගෙන ඒකේ ඉඳලා මේ පීරීම වැඩිම නැති වෙන තැනට බලනවා. ඒක හරියට අර සතිපාසලේ ළමයින්ට බෙල් එකට ගහලා පාත්‍රයට ගහලා කියනවා සද්ද නැති තැන අහන්නේ කියලා. සද්ද ඇහිලා ඉවර වෙන තැන බලන්නේ කියලා. ඉතින් ළමයි ගෑ ගහනකොට කරන්න බෑ. ඉතින් කියන ඕම බෑ බබෝ. ඒ සෙල්ලම කරන්න ඔක්කොම තැම්පත් වෙලා ඇද්දක වහගෙන ඉන්නවොත් මම සද්දයක් ඇති කරනවා. සද්ද නැති වෙන තැන අහන්නේ කියලා. දෙසරයක් තුන්සරයක් අහනකොට ඒ ළමයි ටික එහෙම පිළිම වගේ හේම තැම්පත් වෙනවා. මොකද නැතුව කරන්න බෑ. දඟලලා මේක අහන්න බෑ. දඟලුවොත් සද්ද කර කර අහන්න බෑ. ඉතින් එහෙම තුන් හතරක් අහනකොට භාවනා කරලා නෙවෙයි ඒ ළමයි දන්නවා මේ සද්ද ඉවරන තැන අහන්න ගියොත් අලුත්ම අභ්‍යාසයක්. ඒ වගේ මේ ස්වභාවයටම තේරුම් ගන්න පුළුවන් නම් මේ ආහනපාන යල්ලන්නේ gedara ගෙනියන්න නෙවෙයි. ආහනපාන මේ මේ බොම්බිලි වැදලා කන්නා වගේ කරවල කන්නා වගේ ඛණ්ඩ එකක් නෙවෙයි. ඒකේ කෙලවර බලන්නයි මේ බුදුහාමුදුර අපි අඬ ගන්න යන්නේ. කෙලවර බලන්න යන්න උට ප්‍රේම කර කර ඉඳලා බෑ. අනේ උක නැති වුණොත් මැරෙයි කියලා ඉඳලත් බෑ. මැරිච්චාවයි. ඔක ඉවර වෙන තැන බලපන් කිව්වොත් මේක ආධ්‍යාත්මික සීදීනසා ගැනීමක්. ඥානවන්තයාගේ ඥාන විභාගයේ හිතන කෙනාට සිදිනස ගැනීම. ඒ නිසා කවුරුත් කරන්නේ කරපන් කියලා කියන්නත් බෑ. කනුට ඕන් කොලෙස්ටරෝල් නගිනවා. ඕන් ඩයබටිස් නගිනවා. ඕන් ගිඩිනස් නගිනවා. ඕන් ඔළුව කරවන්න පටන් ගන්නවා. නලගිනවා, දඟලනවා, පෙරලෙනවා. මල්ල සෙල්ලම් එතන තියෙන්නේ. ඉතින් ඒකක් කියනවා ඒ බුරුමේ ආමතු කෙනෙක් කියනවා එහෙම නලියව්වේ නැත්තම් භාවනා හරියලා නැහැ කියලා කියනවා. මාරු එකට හිටියේ යට තට්ටුවේ භාවනා කරන්න වෙන්නේ. දැන් මොකද උඩ තට්ටුවේ උඩ පනින ගත්තොත් එහෙම යට තට්ටුවේ ඉන්න බැරියෝ. භාවනා කරනකොට ওই මට්ටමට ගියාට පස්සේ විකාරයක් මතුනේ නැත්තම් තාම සෝරි තමයි. එන්න මමයි. එක්කිනෙකුට එන දේ තව කෙනෙකුට එන්නේ නැහැ. එක්ක අතපය ගැස්සෙනවා. ඒ නැත්නම් ගසලා අතෑරියා වගේ වෙනවා. නානා දේවල් වෙනවා. ඉතින් වෙනකොට එයා මේ අතහරින්න හදනවා. හරියට මේ පණ යන වෙලාවේ සෙන් අඩිය ගලවලා යන වෙලාව තියෙන්නේ. මරණයේදී. ඒ වගේ එන්න පටන් ගන්න. ඉතින් මේක නැවත නැවත කෙරුවොත් මේක මරණය මේකට කියන්නේ පෙරහුරුවක් කියලා. මරණේ පෙරහුරුවක්. හොඳටම හුස්ම නැති වෙනකම්ම බලහිනවා. මැරෙන්නේ ඒත් අත්විඳින්න පුළුවන් මම මැරිලා නැහැ මට නිින්ද ගිහලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ කියලා. කොහෙද හිත හිතලා තියෙන්නේ? මොකීද රැඳිලා තියෙන්නේ? අම්මා මුත්තා කිව්වත් හොයන්න බෑ. මෙන්න මේකට යන්න තරම් සෙල්ලක්කාරකමක්. මෙන්න මේකට යන්න තරම් යෝනිසෝමනස්කාරයක් උප්පත්ති නම් එකෙකුටවත් නැහැ. එකියකටවත් නැහැ. මේක බුදුබණ අහලම අත් විඳලම සද්ධාවෙන්ම පණ එපා කියලා කරන කෙනාට තේරෙනවා මෙතෙක් තිබුණු අයෝනිසෝමනස්කාරය හදන්න පුළුවන්. අල්ලගත්තු හුස්ම ගෙවෙන කම්ම බලائیں۔ තත් පාත්‍රයට තට්ටුවක් දාලා සද්ද ඉවර වෙන ගම්ම ආගෙන. එහෙම නැත්නම් වම් කකුලේ තියුණ බර දකුණු කකුලට යනකොට වම් කකුලේ බර හැලුවෙන හැටි බලනවා. දකුණු කකුල බර ගන්නවා වගේ. එතකොට හිත තියෙන දකුණේද වමේද කියලා කියන්න බෑ. ඉතින් ඒකට පොඩි නිකන් ඉංගියක් වගේ ඔය කටුකුරුන්දේ ස්වාංශි කිව්වා. එතකොට පච්චාපුරේ සංඤී තියෙන්න ඕනේ. දැන් මේ නැති වේගන යනවා වම් කකුලේ බර දකුණු කකුලට බර පැටවිගෙන යනවා. ඒතකොට දකුණු කකුලේ හිත තියෙන ගමන් වම් කකුලේ බර හැලුවේ නැටි. කැරකෙන රෝදෙක එක අරේක ඉඳලා එක ස්පෝක් එකක ඉඳලා අනිත් ස්පෝක් එකට බර මාරුවේ නැටි. ඔය ඕනෙම ඉංජිනේරු කෙනෙක් බැලුවොත් ඒක අමුතුම දෙයක් එතන තියෙන්නේ. එක ස්පෝක් එකක තිබිලා අනිත් ස්පෝක් එකට බර මාරුවේ. ඒක නේමියේ ඉඳලා අරේ දිගේ අක්ෂයට බර යන හැටි බුද්ධ ඥානසේ උපමාවට අරගෙන කියනවා හැම වෙලාවෙදීම බර සම්ප්‍රේෂණය වෙන්නේ අක්ෂ එක අක්ෂක් දිගේ. ඒක නිසා එක ආරයක් දිගේ. ඒ නිසා සතියට කියනවා ඒකාරෝ කියලා. මේ විදිහට රෝදේ කැරකේනවා. කැරකෙනකොට කැරනකොට එක එක වෙලාවට එක එක ආරයකට බර ගන්නවා. ඉතින් ඒ විදිහනකොට නයික පේනවා. නමුත් ආනාපානෙත් එච්චරම තමයි. එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා දැන් මෙතෙක් පොළවේ ගියාට පොළවේ හැප්පෙන ගතිය නෑ දැන්. ආනාපානෙ වැටෙන්නේ නෑ. වැටෙනකොට මේ ශරීරේ මහා මහ විශාල හැල හැප්පීමකට ලක් වෙනවා. හරියට ගුරුත්වාකර්ෂණ ඉක්මවල අජටවකාශ යානය කක්ෂගත වෙන්න හදනවා වගේ අපි මෙතෙක් කල නොගිය තැනකට. ඉතින් මේක පිළිබඳව ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හරියට උත්සාහ කරා ඒ හිප්නොටිසම් කරා එහෙම නැත්නම් මෝහන නිද්‍රාවේදී කලබල වෙලා මොකක් හරි මානසික අසහනෙ ඉන්න එක නින්දි කරනවා. නිදි කරවන්නේ විධානයක් දීලා ඊට පස්සේ කතා කරනවා. කතා කරලා අහනවා මේ මොකද මේ හිත කලබල වෙන්නේ කියලා. එතකොට එයා පිටිපස්සෙන් පිටිපස්සට යනකොට දවසක් කියනවා මට මගේ තාත්තා මෙහෙම කරුවා, අම්මා මෙහෙම කරුවා, අරයා බය කරුවා, මේ බය කරුවා. මේ බයකට මොකක් හරි එකට හිතේ යට වෙච්ච එකක් තියෙනවා. ඉතින් අපිට දවල් නිකන් සාමාන්‍ය නෝඩක් බය වෙනවා. ඒකට ගිහිල්ලා එතන සුද්ධ කෙරුවොත් අර රෝගේ නැති වෙනවා. ඉතින් මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ගෝලයා කාල් ජුන් කතා කරලා කිව්වා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උඩු හිතේ ඉඳලා යටි හිතට බිංග හරන හැටි අපිට ඉගෙනුවායි කියලා. මේ තමයි උඩු හිතේ ඉඳලා අපි යටි හිතට බහින හැටි. ඉතින් මෙතෙන්ද ගිහිල්ලා මට මොනවක්වත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති බව තේරෙන தත්ත්වයට આવුත්. මට මොකුත් තේරෙන්නේ නැහැ. අනපන ගෙවිලා ගියා. මේක ලොකු දෙයක් කියලා ගන්න ගියොත් ඒ දැනුම මේ manuss ලෝකෙට අයිති දැනුමක් නෙවෙයි. manuss ලෝකේ දැනුම තියෙන්නේ තියෙන දේවල් මත ආස්තිකත්වයේ මත. දැන් දැනුම නාස්තිකත්වයට යනවා. එතකොට ආධ්‍යාත්මයි කියලා කියනවා. එතකොට ආගමිකයි කියලා කියනවා. මේක හැම කෙනෙකුගේම ධම්ම උරුමයක්. නමුත් අපිට ඒව කරගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකම් පෙට්‍රල් ගණන් කීයද, පහන් කීයද, අරකයි මේකයිනේ. අපිට තියෙන ප්‍රශ්නේ. අල්පකිත මිනිහා ටෙලිවිෂන් එකක් ගෙනාවද? මොකද්ද කාර් බ්‍රෑන්ඩ් එක? මම ඒව එකක් ගන්නෙ කොහොමද? ওই කුණු හරප හිත හිතා ඉන්න මේ නරාවලේ ඉන්න යක්ෂයන්ට යක්ෂයන්ට කවදානම් ඒක නැති තැනකට යන්න පුළුවන් වෙන්නේ. හැබැයි manussකමේ අපිට හම් වෙන පැකට් එකේ තියෙන කෑල්ලක් ඔය බුදුහාමගෙන ඒකයි මට සත්තාවාස කියලා කියන්නේ. ඉතින් මේ ටික තමයි අපි පහුගිය දවස් හතරේ සාකච්ඡා කරේ. අද අපි යන්න හදන්නේ ඒ රූප සංඥාණං සමතික්කම. ඒ සියලුම රූප සංඥාවල් අයින් කරලා එතකොට මේ ආනාපානෙ නැති වෙනව නෙවෙයි. කයත් දැනෙන්නේ නැහැ. ටික වෙලාවකින් බලනකොට පේනවා අත් දෙක මෙහෙම තිබ්බද පැත්තකට ගිහිල්ලා තිබ්බද වම කකුලට දකුණු කකුලද දකුණු කකුලට වමද බෙල්ල පාත් වෙලා තිබ්බද කෙලින් තිබ්බද කියලා අර අරමුණු කරන ලද රූප කර්මස්ථානේ විතරක් නෙවෙයි ඒක ගෙවෙනකොට තුනක් නැති වෙනවා අරමුණ නැති වෙනවා කය නැති වෙනවා හිතත් නොදන්න ශේෂ්ත්‍රයකට යනවා ඒක නිකන් හිත නැති වුණා වගේ නැති වුණා නෙවෙයි නැති වුණා වගේ තැනකට යනවා. හැබැයි මොකද්ද පැවැත්මක් තියෙනවා. හැල හැප්පිලිනරි පැවැත්මක් තියෙනවා. ඊට පස්සේ මෙයා දැන් ඒකට පට්ටල් වෙන්න හදනවා. ඒක වශී කරගන්න හදනවා. ඒක සිද්ධි වෙන්න හදනවා. සබ්බසෝ රූපකම් රූප රූපායතන සමතික්කම්ම. එයා දැනගන්නවා පැවැත්මක් තියෙනවා මේ හැප්පෙන කරකෙන ලෝකෙන් එහා පැත්තේ. එහෙම නැත්නම් මේ පටවියාපෝ තේජෝ කියන මේ ගුරුසු හතර මහා ධාතුන්ට එහා ගිය පැවැත්මක් තියෙනවා කියලා. මේක කියනවා පරිච්ඡින්න අවකාශය කියලා. පටවි අපෝතේජේ වැඩ කරන විශාල අවකාශයක. අපි මෙතෙක්කල් සෙල්ලම් කර හිටියේ සෙල්ලම් ගෙවල් හැදුවේ රණ්ඩු සරුවල් කෙරුවේ පටවි අපෝතේජෝ කියන හතර මහා ධාතුන්ගෙන්. දැන් ඒව ඉක්මවුවට පස්සේ ඒක වැඩ කරන හිස්තන පේන්න පටන් ගන්නවා. ඒක නිකන් අර කෑලි කැපිය හැකි අඳුරක් කියනවා වගේ. ආලෝකයේ සියල්ලම ගියාම ඉතුරු වෙච්ච ඇත්ත අඳුර පට්ට කරවල කියලා කියන්නේ. අන්නේ වගේ යනවා දැනගට කිසිම අරමුණක් කිසිම රූප කර්මස්ථානයක් නැහැ. දැන් යෝගාවචරය ඒක දක්ෂකමකට අරගෙන. දියුණු කළ යුත්තක් විදිහට අරගෙන. ප්‍රතිපදාවක් විදිහට අරගෙන. සියලුම සබ්බ ස්වરૂප සංඥාන සමතික්කම. එතකොට සද්ද නැහැ එහෙනවන නෙමෙයි. බාහිරේ කුරුල්ලෝ කෑ ගහනවා මට වැඩක් නැහැ. පල්ලෙහා මිරිස් කොටනවා, පිටි කොටනවා, සද්ද ඇහෙනවා. ගාලල්ල මට නෙවෙයි. කොයිද යන සද්ද වගේක් ඇහෙනවා. ඉතින් හිතවිලි වගේකුත් එනවා. ඒව නිකන් inner thoughts කියලා කියන්නේ නෑ. චාරයක් ඇති හිතවිලි නෙවෙයි. නිකන් එහෙම මෙන් කෑලි කෑලි කෑලි ඔය නලියනවා. ඒක හිතවිලි වැලට යන්නේ. අන්තර්ගතයක් නෑ. වේදනක් තියෙනවා මම මැටල නෑ කියන්නේ. හැබැයි මේ කොන්දේ අමාරු බඩේ කැක්කුම් කියන්නේ නමක් දාන්න බෑ. මේ එන වේදනාවට නන්දමීමට තමයි වෛද්‍ය ශාස්ත්‍රය තියෙන්නේ. එදා ඉඳලා ඌ ලෙඩක්. මේ එන වේදනාවට නමක් දැම්මේ නැත්නම් ඌ සම්පූර්ණ ශරීර සෞඛ්‍ය සම්බන්ධ මිනිසෙක්. වෛද්‍ය ශාස්ත්‍රය කරන්නේ කේන්ද්‍රී ගානකට නමක් දාන. නමක් දානකොට බෙහෙතක් දෙනවා. එතකොට විශේෂඥ වෛද්‍යවරයෙක් කෙනෙක්. ඒකට මේක සදාසොත්ති ලෙඩෙක් වෙනවා. ඔය ලෙඩේට නමක් දාන්න නැතුව එන්න කිසිම ගායක් වෙන්නේ ඕක ඔබේ තනිය පේනවා. අපි කියන්නේ දෙයයන් ලෙඩේ කියලා කියන්නේ. දෙයයන් ලෙඩාම දෙයයන්ම තනිප කරනවා. කේන්ද්‍රී ගාන්න දෙපාපා. කේන්ද්‍රී ගාවොත් තමයි දොස්තර නලාව තියන්නේ. උණ කටුව ගෙනලා ගහනවා කුව කටේ. පොඩි උණම් පසපැත්තේ ගන්න. ඊට පස්සේ කියන මෙන්න ආපු ලෙඩේ හැටි මේක චිකන් ගුන්ණ්‍යා කියයි මේක ඇන්ත්‍රැක්ස් කියයි බයිලා. ඔක්කොම කොට නගපු දේවල්. බුරු. මෙතෙන්දි තේරෙනවා දේවල් තියෙනවා නම දාන්න එපා. සද්ද තිබුණට කුරුළු සද්දද ගෑනු සද්දද වෙන්නේ නැහැ. සද්ද. වේදනාව වගේක් තියෙනවා මැරෙලා නැහැ කියන්නේ. නම් දාන්න එපා. නැත්නම් ඒවට ලේබල් අලවන්න යන්න එපා. ඒ වගේම හිතීලි වගේක් එනවා. මේක රාගද, ద్వේෂද මොකොත් නෑ මොනවා නිකන් ගොජ දාන්නා වගේ මැටි වලක, මඩ වලක බුබුලු දාන්නකො හිතීනවා. මොකක්වත් නමක් දාන නම දැම්මොත් තමයි කචා. බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා මේ ලෝකේ නමකින් කෙලෙසිච්ච නැති කිසිම දෙයක් නෑ. ඒ කෙලෙසිච්ච හැම එකක්ම අපිව කෙලෙසනවා. මෙතෙන්දී ඔක්කොම මූල ශක්ති බාටපත් වෙලා ඔය තියෙනවා. ගොජයක් තියෙනවා. දැඟලිල්ලක් තියෙනවා. මේකට අපි Nissan වනේ ගොජේ කියන නම දැම්මා. ਸਰුවචනාංශය දීලා තියෙන්නේ සන්තතිය කියන නම. ෆ්ලක්ස්. එහෙම නැත්නම් ඔය ගොජේ ඔය නලිය නලිය නලිය නලිය තියෙනවා. ඕක වේදනාව කිව්වොත් වේදනාව කියන්න පුළුවන්. සද්ද කිව්වොත් සද්ද කියන්න පුළුවන්. හිතිලි කිව්වොත් හිතිලි කියන්න පුළුවන්. භූත දෝෂ කිව්වොත් භූත දෝෂ කියන්න පුළුවන්. හිතින් මාපු රූප කිව්වොත් රූප කියන්න පුළුවන්. ඉතින් අපි වැඩිම ඔය එන ගොජේට නන්දාන එක තමයි. දාපු ගමන් අපි යමෙක් බවටපත් වෙනවා. භූත දෝෂ කියන කරාට පේන එක භූත දෝෂයක් විදියට. මේක මනසින් මවන රූප කියන කරාට මනසින් මවන රූප තමයි. සද්ද කියලා ගත්තොත් සද්ද තමයි. වේදනාව කියලා ගත්තොත් මේ ඔක්කොගම ඇති කරන්න පුළුවන් මූල ස්වභාවය. මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ මෙනෙහි කිරීම තබා මෙව එකක් නම් කරන්නෙත් නැතුව හිටියොත් ඒකට කියනවා සබ්බතෝ රූප සංඥාන සමතික්කම් සංඥා දාන්න එපා මේක. පටිඝ සංඥාන අත්තකමා. නම දාපු එකත් එක්ක විතරයි අපි ගැටෙන්නේ. දැන් මෙතන මේ 100ක් හිටියට කවුරු හරි අඳුරගත්තොත් අපි ඒත් එක්ක ගැටුමක් එනවා. ඔක්කොම 100ක් ආව 100ක් ගියා නම් ප්‍රශ්නයක් නැහැ. අපි කෝච් එක යනකොට සෙනඟ දකින්නේ. අපි අඳුරගත්ත මනුස්සයත් එක්ක විතරනේ අපි ගණිතන කරන්නේ. කොච්චර දෝ ලක්ෂයක් සෙනඟ හිටියට ප්‍රශ්නයක් නැහැ. අපි අඳුනගන්නේ කාර්ය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල වාසියක් තියෙන එක අඳුනගන්න. නැත්නම් තරහ තියෙන එක අඳුනගන්න. එක් එක්ක තඳුරගන්න නැතුව හිටියොත් එක් එක්ක තඳුරගන්න හිටියොත් මේ එන මතුවෙන මේ රූප කියන දේවල් රූපණ කරන දේවල් දුක් දෙන දේවල් හඳුනා නොගෙන සිටීමේ කලාව. එතකොට මමයා නිකම්ම බොඳ වෙලා යනවා. මාන්නේ නිකම්ම බොඳ වෙලා යනවා. තණ්හාව නිකම්ම බොඳ වෙලා යනවා. මේ කියන්නේ 100%ක් නිවන් දැකලා නෙවෙයි. මේ රූප ලෝකේ ඉක්මවන හැටි. ඊට පස්සේ තව ගොඩක් තියෙනවා. එහාට වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියලා හතරක්. නමුත් මේ රූප ලෝකේ ඉක්මවන්න පුළුවන් නම් එයා එතකොට අර රූපම අවන්න පුළුවන් මූල ශක්තිය නම් නොකර. කියන්නේ ළමෙක් ඉපදිලා ඒ ළමයා තාම නම් කරලා නැහැ. ඒතකොට කියන්නේ කොහොමද හාමුදුරන් දන්නේ ළමයා ඉපදුනා අහවලාට පින් දෙන්න කියලා දෙන්න විදියක් නැහැ. උට ඇඩ්‍රස් නැහැ. නෑ ඉපදෙලා නැහැ. ඉතින් මේ ළඟදිත් මට එක්කෙනෙක් කිව්වා ස්වාමීන් වහන්සේ ඊළම ඉපදෙන්න ඉස්සලා බොක්කේදී මැරුණා. අනේ ඊළමයට පිනක් දෙන්න පින් කරන්නයි කියලා පින්පවුනන්න කියලා ඊළමයට නමක් නැහැ. ඒ ප්‍රාණකාරයට පින්පවුනන්නේ. ඉතින් කොයි ප්‍රාණකාරයට ප්ලග් වෙයිද කියලා දන්නේ? පින් දුන්නට පස්සේ කෝකට යයිද කොයි එකයි account එකට යයිද කියලා කියන්න බෑ. මොකද අර නම් කෙරුවට පස්සේ තමයි ඌට ඉල්ල කරලා විදින්න පුළුවන් වෙන්නේ. නම් නොකරන එක ඊට පස්සේ ඉල්ල කරන්න බෑ. ඒ නිසා අපිට ගුටි කන්න ඕන නම් අපිට නමක් තියෙන්න ඕන. එනදා වෙලේ PhD කියලා කියන්නේ MSc කියලා කියන්නේ BSc කියලා කියන නම තියෙන්නේ මොකද එල්ලන්නේ මොකේද නැත්තම් ඊට පස්සේ IRC කාර්යය මේක සෝමරත්නය මේක හග්ගෙඩියය අනම්මන නන්දන ආමුදුරන්ගේ විශාල නම් තෝගයක් තියෙනවා. ඒ දාහන්න ඌට නමක් තියෙන්න බෑ නැතු කාට හරි ඔය නමක් නැති කොට හග්ගෙඩිය කිව්වට ගානක් නැහැ. ඒ දවස්වල සෝම මොකද්ද මේ සෝමාරාම කියලා. පාරේ බැහැලා යන්න බෑ ආමුදුරු. සෝමාරාම කියලා. ඔක්කොම එල්ලන නමක් තියෙනවා. නමේ තමයි ඔක්කොම දුක් කරදර එල්ලේ. අර පෙට්ටි කඩවල වල මැද තියෙන කණුවේ තියෙන එකේ පපඩමුත් එල්ලලා තියෙනවා දුම් කබලත් එල්ලලා තියෙනවා ඔක්කොම හිලනකට මැද තියෙන කණුවේනේ. ඒ වගේ එකක් තමයි මේ මිනිස්සුෙකුට නමක් දාන එක. මේ මෑත ඉතිහාසයේ පටන් ගත් එකක් කොයි ඉස්සර තිබුණේ නැවුවා. නමුත් ඒ වගේ තමයි මෙතෙන් ගියාට පස්සේ මම අභාව પ્રાપ્ત වෙනවා. මොකද මගේ නාමකරණේ නැති වෙනවා. ඉතින් ඒක සදා මේ බැලුවොත් ආධ්‍යාත්මික සීදීනස ගැනීම. ජීවත් වෙද්දිම ඇඩ්‍රස් නැතුව යනවා. ලේසි නෑ වැඩේ. ඉතාමත්ම අමාරුයි. එතකොට එයාගේ පටිඝ සංඥා ගැන දේවල් එක ගැටුමක්, දේවල් එක ගනුදෙනුවක්, අතටත දීමක් මොකුත් නැහැ. දේවල් තියෙනවා නම් කිරීමක් කෙරෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී අත්දැකීම බහුල කරන්න ඕනේ. යමක් අපිත් එක්ක පටලැවෙන්නේ නම් කෙරුවට පස්සේ තමයි. ඒක නම් කරන්නේ නැතුව ගොජේ තියෙනවා. බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒ පොඩි ළමයෙකුට සතිපාසලේ ඒ ටීචර් කතා කරලා කිව්වලු මේ ඇත් දෙක වහගෙන මොනවක් කරනවද බලන්නේ කියලා. ඉතින් ළමයිවල මොනවක් අපේන්නේ නැහැ කියලා. ඉතින් අනික් ළමයි කිව්වලු මට ඉඳගෙන ඉන්නවා වැටෙනවා, හුස්ම ගන්නවා වැටෙනවා, පිම්බි මැකිල වෙන්නේ මේ ළමයි කිව්වලු මට මොනවක්වත් වැටෙන්නේ නැහැ කියලා. ටීචර් ඊට පස්සේ දවස් දෙකක් විතර මේ ළමයට කියලා කියලා මොනවා හරි බලන්න පෙදෙයි. කියවලු මේ ළමයි කිව්වලු එහෙම බැලුවොත් නම් ආනපානෙ පේනවා කිව්වා. ආ ඊට පස්සේ කිව්වලු දැන් ආනපානේ බලන්න. ඊට පස්සේ දවස් දෙකක් භාවනා කරලා කිව්වලු දැන් ආනපානෙත් නැතුව ගියා කියලා. පේන්නේ ආ බොහොම හොඳයි කිව්වලු ටීචර්. ඊට පස්සේ කිව්වලු ටීචර් පටන් ගන්නකොටත් ඔතන තමයි මං හිටියේ. ඔයා මේ ආනපානේ දාලා නැති කෙරුවා. මේ වැඩි හිටියෝ කාටවත් ඔක තේරෙන්නේ මේ කොහෙදෝ නැති ආනාපානයක් ඔලුවට දාලා ඒක නැති කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. පොඩි එකා කිව්වලු ඉඳගත්තු දවසේ මට පේන්නේ නැහැ. ටීචර් ඒකට යකා බන්දනවා. බලන්න බබා එහෙම කරන්න ආනපන බලන්න. ආනපන බලන්න ඒකත් නෑ. ආ දැන් හොඳයි කියලා පොඩි එකක් තියෙනවා ටීචර්ට පිස්සුනේ. පටන් ගන්නකොට මොනවද නැත්නම් හොඳයි. ආනපන තියෙනවා හොඳයි. ආනපනෙත් නැත්නම් හොඳයි. മന്ത്രിතුමා හොඳයි, අමතිතුමා හොඳයි. මේ භාවනාවේදී කෙරෙන මේ බුදුරජාණන්සේ අපිට දීලා තියෙන මේ වැලි සෙල්ලම අපිට මේ කියලා දීලා තියෙන කාරණාව දන්නේ නැත්නම් ආනපනේ වැටුනේ නැහැ කියලා ප්‍රශ්න තියෙනවා. වම් නාස්පුඩුවට විතරයි වැටෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ආස්වාසේ විතරයි තේරෙන්නේ කියලා ප්‍රශ්න තියෙනවා. මේ සේරම මේ කාරණාව තේරුම් ගත්තේ නැති නිසා ආනාපාන ප්‍රේම කරන්න කියලා හදාගත්ත අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් මෙතන තියෙන්නේ. ආනාපානෙ තියෙන්නේ මේ gedara ගෙනියන්න නෙමෙයි, පච්චක් කොටන්නත් නෙමෙයි, සූර්යයකට දාගන්නත් නෙමෙයි. ඒක ගිවෙනකම් බලපං. ඉතින් එතකොට ප්‍රසවාසය විතර තිබ්බහමකෝ ආස්වාසය විතර තිබ්බහමකෝ වම්නාස්පුඩුවට වුණාමකෝ දකුණාස්පුඩුවට වුණාමකෝ මේක සාමාන්‍ය පළවෙනි දවසේම කිව්වනම් ඕගොල්ලන්ට පිස්සු ඇදලා මම අන්තිම දවසේ කියන්නේ. මොකද කීප දෙනෙකුට දැන් ඉතින් ආනපන තිබිලා ගෙවිලානේ. සමානව පටන් ගන්නකොට පේන්නේ අන්න එතින්ද ගිහිල්ලා මේ මොනවාක්වත් නොවැටෙන දේ හුද්ද අවදීන් පූර්ණ අපි කියනවා අප්‍රමාදී අවදීන් ඉන්නව පේන්නේ නැහැ. එතින තමයි මොනවාරි පෙන්නලා ගෙවම් කරන්න කියන. ක්ෂය වෙනකම් බලන්න කියනවා. වැය වෙනකම් බලන්න කියනවා. ඒකට සහලවනවා. බය වෙනවා. ඉතින් මේ සෙල්ලම පුළුවන් ද කියලා අහනවා බුදුරජාණන්සේ මරණ මංචකයේදී පුරුදු කරන්න. වයසට ගියාට පස්සේ පුරුදු කරන්න. ලෙඩ වුණාට පස්සේ පුරුදු කරන්න බෑ. මේක භද්‍ර යවෝනේ ජීවිතේ ප්‍රථමයා මේ කලු කෙස්ටිබියේදී අරමුණක් දාලා ගෙවෙනකම බලන්න කියනවා. එතකොට සබ්බතෝ රූපකම් රූප සබ්බතෝ රූප සංඥාන සමතික්කම්ම පටික සංඥානං අත්තගම මොනවත් නැතුව හැප්පෙන දෙයක්වත් නැහැ රූප සංඥාවක්වත් නැහැ නානත් සංඥානම් අමනසිකාරයි කාට මොකද කරන්න කියලා අහන්න යන්නෙත් නැහැ මේ වටේ පිටේ තියෙන දේවල් රූපද සද්දද කියලා නම් කරන්න යන්නෙත් නැහැ විවිධ පැති වලට හිත ගන්න හදනවා අපේ වෙලාවේ මෙතන මැදට වෙලා ඉනකොට එයින් සද්ද වගේ වගේක් තියෙනවා හිතවිලි වගේ જાතිකුත් තියෙනවා වේදනා වගේ දෙකට මොනවත් ගන්නෑ එයා බලනවා මැදට වෙලා එකටවත් නම නම නොතබා නානත් සංඥානම් අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතන උපගා මේ පටවිය ආපෝ තේජෝ වැඩ කරන පරිච්ඡින්න අවකාශය අනන්තයි පටවිය ආපෝ තේජෝ සීමිතයි මේ අවකාශයේ තියෙන පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරම ධාතුන් අවකාශයෙන් පරිච්ඡින්න වෙලා තියෙන්නේ ඒක ඔක්කොම ගෙවුනට පස්සේ ඉතුරු වෙන අවකාශය කියන අජට කියලා අජට කියලා කියන්නේ ගැටවදින්නේ නැහැ ඒකේ දුක් හිටින්නේ නැහැ ඒකේ පැටලෙන්නේ නැහැ ඒකේ. අවකාශේ. පැටලෙන්න දෙයක් නැත්තම් මමයට ඉන්න බෑ. පැටලෙන්න දෙයක් නැත්තම් මාන්නෙට ඉන්න බෑ. පැටලෙන්න දෙයක් නැත්නම් තෘෂ්ණාවට ඉන්න බෑ. මේ තෘෂ්ණාව මේ කතා කරන්නේ රූප ධර්ම වලට සාපේක්ෂව. එතකොට යාට තේරුම් කරගන්න පුළුවන් මේ අපි අන්තිම පංචස්කන්ධයේම ගෙවන්නේ ඉස්සල්ලා රූප පිළිබඳව අපි යම් පරිචයක් ලබනවා. සීමා මරියාදාවල් මොකුත් නැහැ. ගොජේ පේනවා. සන්තතිය පේනවා. පුළුවන් තරම් හිත මේක තමයි මගේ ප්‍රകൃතිය කියනකම්. මේක තමයි මගේ හැබෑනි වහින කියනකම් පුරුදු කරන්න කොච්චර කල්යයිද. මේක ඩිංගිත් පෙන්නුවාට පස්සේ මේක සමගේ සෙකන්ඩ් නේචර් එක කරගන්න මගේ නිවහන බවටපත් කරන්න මේක තමයි මගේ මං උප්පත්ති ස්ථානේ මේ පස්සේ අඳුනගත්ත මේ කෝලන් නිසානේ අපි මේ චිත්ත පීඩ හදාගෙන පටලවාගෙන හරියට මේ తත්‍ර తත්‍රාබි නන්දිනී කියන එක එතන එතන අපි අල්ලන ඇල්ලිල්ල මොකාදෝ මොකද්ද බදාගත්තා වගේ මේ ඉඩමට බැඳිලා රටට බැඳිලා අම්මට බැඳිලා තාත්තට බැඳිලා දරුවට බැඳිලා රස්සාවට බැඳිලා නිලයට බැඳිලා මේ කරන කටයුත්තේදී ඔය ආකාශයේ ওই මොකක්වත් හිටින්නේ ඒ මොන බැඳීම් තිබුණත් ඒ ආකාශය තමයි පදනම් වෙලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් ද මේ පදනම ආකාශය අනන්තං කරගෙන ජීවත් වෙන්නේ. ඒ නිසා සරුවචන් වහන්සේ පංචස්කන්ධය විස්තර කරනකොට සමහර තැනක රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා අපිට හුරු පහට බෙදලා පෙන්නනවා. ඒ වගේම බුදුජානන්සේ රාහුල පුංචි ආමතුරන්ට කියනවා ච ච කායා අයම් පුරිසෝ චතුරෝ දහය ච ධාතුරෝ යම් පුරිසෝ කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලත් ඔය පංචස්කන්ධෙම හයට කඩලා පෙන්නනවා. ඒකට රූප කොටස පහකට කඩනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ සියලුම නාම ධර්ම විඥාණයට දානවා. අපි දන්න ක්‍රමෙන් තමයි රූප සියල්ලම එකට දාලා නාමස්කන්ධය වේදනා සංඥා සංඛාර විඥාන කියලා දාන මේ දෙක එක කියන්නේ මේ. මොකද අපේ සමහර ඇත්තෝ උප්පත්තියේදීම රූප කොටස් විශේෂණ වෙලා තිනවා. යාට ඒක හොඳට තේරෙනවා. යාට තේරෙන්නේ තේ නාමස්කන්ධේ. එතකොට ඔක්කොටම රූප කියලා දාලා නාමස්කන්ධේ හතරට කඩලා පෙන්නනවා. වේදනා සංඥා සංකාර විඥාන. සමහරව ඉන්නවා නාමස්කන්ධේ හොඳට තේරෙනවා. අර රූපේ තේරෙන්නේ. එතකොට ඒක පහට කඩනවා. පටවියාපෝ තේජෝ වායෝ ආකාශකය. එතකොට පේනවා ඒකේ ආස්තික ප්‍රඥප්තියට පටවියාපෝ තේජෝ කියලා කියනවා. නාස්තික ප්‍රඥප්තියට ආකාශය කියලා කියනවා. ආකාශය තමයි අනන්ත. ආකාශ පරිසරය තමයි ඔක්කොම පට වියාපෝ තේජෝ රංගපාන. නිකම් පට වියාපෝ තේජෝ රංගපාන. හතර දිනකේ රංගපාන වේදිකාව වගේ තමයි අවකාශය. අපි මේ වේදිකාව දිහා බලනවා දැන් නළු නිලියෝ නැත්ැනක. නාඩගමක් නැහැ. මෙතන තමයි පදනම. ආ නොතෙන් ගියාට පස්සේ අපි සාමාන්‍යයෙන් භාෂාව මේ භාවනා ලෝකේ කියන්නේ චතුත් අධ්‍යානය කියලා. ආනපාන වැටෙන්නේ නොවැටෙන හිස්තන අනන්ත කරගෙන ජීවත් වෙනකොට එයාට පේනවා කාලයේ හෝ දේශයේ සීමාවක් නැහැ. මම සහ මම නොවේ කියලා වෙනසකුත් නැහැ. මේක අසීමිත භාවයකට අනන්තෙටම හිත ඊතර පෙතර යනවා. ඉතින් එතකොට විමුක්තිය කැමති එක්කනයකට කැමති වෙනවා. මේ බූදල් කැමති එක්කන රැස්කරන්න කැමති එක්කනට ඔක්කොගෙම අභාවයක් එතන සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මැරෙනකොට සිද්ධ වෙන දේ රූපෙට දැන් මෙතන සිද්ධ වෙනවා. වෙන්නේ මොකද්ද? රූපේ සම්බන්ධ තියෙන ආකාර සටහන් නම් කරන ක්‍රම නැති වෙලා යනවා. එතකොට රූප හැදෙන දේවල් තියෙනවා. ඒකට අරක නම මේ නම දාගන්න ඕන කමන්නේ. ප්‍රකෘති තියෙනවා. ඒක නිසා ඒක මහා නිදාන සූත්‍රයේදී සරුවෙන් සඳහන් කරලා තියෙනවා යමක් හඳුනා ගන්න පුළුවන් ඒකේ ලිංග නිමිති ආකාර උද්දේශ කියලා වලින් තමයි අපි දෙයක් තව දෙකකින් වෙන් කරන්නේ. ඒකට ලිංගයක් තියෙනවා ආකාරයක් තියෙනවා නිමිත්තක් තියෙනවා උද්දේශයක් තියෙනවා. එයින් ඒ ආකාර ලිංග නිමිති උද්දේශ මැකුණා නම් ඒකේ අනන්‍යතාවය නැති වෙලා යනවා. ඇඩ්‍රස් නැති වෙනවා. ඇඩ්‍රස් නැති වුණාට පස්සේ වස්තුව නැති වුණා තමයි. ඒක නයි ඔය පත්තර වලින් කරන්නේ මොකද්ද? මිනිහෙක් උස්සලා තියෙනවා. කවුරු හරි එකේ කල්ලාගෙන හොඳට පත්තර විකෙත් මිනිහ කරන උස්සලා තියෙනවා. ඌ නැති කරන්න ඕන නම් ඌගේ නම නැති කරනවා. ඊට පස්සේ මිනිහා නැහැ. ඌ ඇඩ්‍රස් නැහැ. සදා සොත්ති. පුවත්පත් කලාවේදී හොඳටම දන්නවා කාට හරි බොම්බලා තියන්න ඕන නම් බැලුම වගේ අම්මට උස්සලා තිබ්බහම හෙට උදේ වෙනකොට ඕන් ජනප්‍රිය වෙලා. නැති කරන්න ඕන නම් ඒ කට්ටියත් ඒ වගේම තමයි. ඒ නිසා මේ දේවල් වල නයිසර්ගික අගයක් නැහැ. ඒවට තියෙන්නේ ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ කියලා ඒකට ආදාළ වෙන දෙයකින් වෙන් කර ගැනීමේ ලකුණු ටිකක් තියෙනවා. ඒ ලකුණු ටික නැති වුණා නම් වස්තු නැති වුණා වගේ. අපි කියනවා තෙල් කැණිය තෙල් පැණි නැත්තම් කැවුම්ද පංජන් කියලා. තෙලුයි පැණි තියෙනවා අපිට කොණ්ඩ කැවුම් හදන්න පුළුවන්, අතිරා හදන්න පුළුවන් ඕනේ කැවුමක් හදසයි. හැබැයි මේකේ තියෙන්නේ තෙලුයි පැණි තමයි. වෙන මොකක්වත් නැහැ. උපාත ගමලා ඔච්චර උඩ දාගෙන නැටුවට අවුරුදු කාලෙට. කෑවොත් කොලෙස්ටරෝල්. හැබැයි දැන් කියනවා පොල් තෙල් කපුවම හොඳයි කියලා. ඉස්සර කියනවා පොල් තෙල් කන්න එපා අම්මෝ කොලෙස්ටරෝල් කියලා. දැන් ඇමරිකාවේ බිප වැඩිච්ච පොල් තෙල් පවා ලෙව කනවා. ලංකාවේ අභාග්‍යයකට ඒකට පොල් ගස් ටික ඉවරයි. අපිට පොල් තෙල් පිටරට යන්න බෑ. මොකද දැන් පිටරටි පොල් තෙල් ගෙන්නන්න බෑ. ඉස්සර පොල් තෙල් ගන්න හොඳ නැහැ කියනවා. කැවුම් ගන්න හොඳ නැහැ කියනවා. දැන් නම් හොඳයි. හැබැයි කොයි කැවුමෙත් තියෙන තෙලුයි පැණි තමයි. මේකෙන් ඕනේ සෙල්ලමක් දැම්මට මේකේ තියෙන්නේ මෙච්චරයි. ඒ වගේ මේ රූප ධර්ම වල තියෙන මේ රුප්පණ ගතියට අපි নানা ආකාර නන්දිගෙන මේ ගෑණි මේ පිටිවි මේ හතරස් මේ රවුම් මේ කහ පාට මේ නිල් පාට කියලා මේ දාගෙන හිටියට ඔක්කොම ගෙවෙන දෙයක්. මේ මැරෙන්න ඉස්සෙල්ලාම ගෙවන්න පුළුවන්. අන්න ඒක මගේ මධ්‍යස්ථාන. ඒක තමයි මගේ හැබෑ නිවහන. එතන තමයි මම බුදුජානක කියන්නේ ආර්ය මධ්‍යස්ථාන ආර්ය පන්සන්තිය කිය. මෙතෙන්ද ගියා නම් එයා ඉන්නවා හිටියට ඉඳගෙන ඉන්නවද හිටගෙන ඉන්නවද කද්දක තියෙන්නේ කොහොමද මොකේද හිට පවතින්නේ කියලා දන්නේ නැහැ. ඉතින් මේක හරි වැදගත් නැක් හරියටම නානතකය නානත සංඥා ඉඳලා නානත කාය ඒකත් සංඥා වලට යන පළවෙනි ධ්‍යානයේ වගේම වැදගත් සම්දිස්ථානයක් මේක මොකෝ මෙතනින් එහාට අපේ හිත අරූප භය වලට යනවා කාම භවය රූප භවය අරූප භවය කියලා අපේ හිතේ මට්ටම් තුනක් තියෙනවා ඒක කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා තෘෂ්ණා දාති තුනකට කඩලා පෙන්නනවා තෘෂ්ණාව තුනකට කඩලා පෙන්නනවා මේ විභව තණ්හා කියන කොටහ හරිම අමාරු විස්තර කරන්න එහෙම නැත්නම් මේ ධාතු රූප ධාතු ගෙවම් කරාට පස්සේ සබ්බතෝ රූප සංඥානං සමතික්කම්ම පටික සංඥානං අත්ථගම නානත් සංඥා අමනසිකාරය. ඒ කියන්නේ මේ ඇති වෙච්ච தത്വෙට මොකක්වත් බාධා කරන්න එපා. පුළුවන් තරම් එකේ සිද්ධි වෙන්න ඇති. වශී කරන්නයි. එතකොට තමයි තේරෙනවා සමහරු මෙතන 100ක් ඉන්නවා කියන්නේ සමහරු මොනවා හරි පේනවට කැමති නොපෙනෙනවට බයයි. තව සමහරක් ඉන්නෝ නොපෙනෙන එක හොඳයි ආය සද්දයක් ඇහෙනවට බයයි. එපා කියලා කියන. වේදනාවක් එනවට කැමති නෑ. ඉතින් අපේ හිතේ තියෙනවා මේ අභාව ප්‍රඥාත්තිය පෙන්නපු ගමන් සමහරු භාව ප්‍රඥප්තියට කැමති. පට ව්‍යාපෝතේජු තියෙනවට කැමති නැතිකමට අකමැති. තව කට්ටියක් ඉන්නවා නැතිකමට කැමති ඇතිකමට අකමැති. ඒක මේ එතෙන්ට යන්න ඉස්සෙල්ලා කාටවත් කියන්න බෑ. ඒ නිසා යා කමටහන සුද්ධ කරනකොට යා කියන මගේ ආනපනෙ ගෙවිල ගෙවිල ගෙවිල ගෙවිල ගියා. මම මේක තැනකට ගියා අම්මෝ හරිම බය හිතෙනවා මට මොනවත් නැතුව ගියා කියලා යාට හිඳාඩි දාන. නලියන දඟලන්න පටන් ගන්න. එතකොට යන්නේ ඇති තැන්න බයයි ඇති තැන්න කැමති. ඇති තැන හොඳට ඇඩ්‍රස් තියෙනවා. අපි හරියට ගමනක් ගිහිල්ලා අපිට යන තැන නැති වෙලා මතක නැති වෙලා අපිට GPS ඇත්තෙත් නැහැ, ෆෝන් කෝල් එකකුත් නැහැ. අපි වීදික අතරමං වෙලා. එතකොට බයක් ඇති වෙනවනේ. ඒකට කියනවා නොදන්නා ශේෂ්ත්‍රික අපි අතරමං වෙලා. එතකොට මේ ස්කවුටින් කරන කෙනා ඒකට හරි කැමතියි. ආ දන්න දැන අතහැරලා ගිහිල්ලා කැලියට ගිහිල්ලා. උහේ ඉන්නවා. දන්නේ නැති තැන. ඉතින් ඉතින් මෙතෙන් ගියාට පස්සේ සමහරු ඇති තැනට කැමති, සමහරු නැති තැනට කැමති. ඇති තැනට කැමති එකන නැති තැන දුකින් නොපතන නොදොමකින් කියලා කෑ ගහනවා. නැති තැන්න කැමති එකන හද්දයක් වේදනාවක් ආවම නොදකින්න පතන් කියලා කෑ ගහනවා. අන්න මේ සෙල්ලමේදී පේනවා මේ මෙච්චර සූක්ෂම ආකාසානං ඡායතනේ තිබුණත් ඊට යටින් විඥානයේ ඉඳගෙන මේක දෙකට කඩලා එකට මනාපේ එකට අමනාපේ ඇති කිරීමෙන් අපේ හිත වශී භාවයටපත් කරනවා. වශී නෙවෙයි ඇත්තටම දාස භාවයටපත් කරනවා. මේක ලක්ෂ වාරයක් කරනකොට තමයි තේරෙන්නේ ඇති බවට කැමති නම් නැති බවට වෛර කරනවා නැති බවට කැමති නම් ඇති බවට වෛර කරනවා කවුද මේ දේ කරන්නේ මේක දෙකට බෙදලා මේ ආණ්ඩු කිරීම කරන්නේ විඥානය කියලා ආකාසානං ඡායතනය හැබෑ නිවහන බවටපත් කරගත්තා ඒක නිතර යන්නේ තනක් බවටපත් කරපු එක්කෙනෙකුට තියෙනවා මෙච්චර අමාරුවෙන් මේ රූප ධර්ම ගෙවන් කෙරුවට යට තව හොල්මනක් තියෙනවා මේ තුලිමුත් මනාපමනාප රුචි අරුචි වේවා නොවේවා සුභ අසුභ මඩ බලන තැනක් තියෙනවා. එතකොට යාර තේරෙන පටන් අර ගන්නවා මේ ආකාසානං ඡායතඩිය සියුම්ම ඒකේ යට නූල් සූත්‍රයක් තියෙනවා. ඒක කරන්නේ විඥානය කියලා. ඒක බුදුරජාන් වහන්සේ පෙන්නකොට කියන්නේ මේ රූප ගිවං කරලා ආකාසානං චේතන ගිවං කරලා එයා බලනවා මේ නැති කෙරුවත් රූප නැති කෙරුවත් තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඊගාට මොකද කරන්න කියලා. එක්ක නැති එකට කැමති එක්ක ඇති එකට කැමති. මෙන්න මේ දෙක බලන්ඩ බුදුජානනාංශයට සිද්ධ වෙනවා කියන්න නැත්නම් මේ විඥානං ඡායතනේ කරන මේ දෙකට බෙදලා ආණ්ඩු කරන ගතියට පේනවා ඇතත් නැතත් දෙකටම සමහිත දාණ්ඩේ කිය. ජයත් පරාජයත් වේදනාවත් සැපත් ආයසත් යසසත් දෙකටම සමහිත දාන්නේ. මොනවා පෙනුනත් නොපෙනුනත් දෙකම සංඥා විතරයි. ඒ නිසා ඕකේ ආණ්ඩු මේ ඉදම් බූදල් වෙන් කරන්න යන්න එපා. දේශ සීමා අරගල ඇති කරන්න එපා. තියෙනවනම් තියෙන බව දැනගන්න නැත්නම් නැති බව දැනගන්න කියලා යනකොට විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නැති වෙනවා කියලා වචනයක් බුදුහාමුදුරුවෝ සඳහන් කරා. විඥාණයට ආණ්ඩු මට්ටු කරගන්න යාගේ බල ප්‍රදේශය අහෝසි වෙන්න පටන් ගන්නවා. විඥානේ බලන්නෙම ගැටුමක් ඇති කරන්න අපේ ඇතුලේ. මොනවා හරි කරලා දෙකට බෙදලා ගැටුමක් ඇති. අපි සාමාන්‍ය සුද්ධට බනිනවා. සුද්ධ ලංකාවට ඇවිල්ලා කෙරුවේ දෙමළයි සිංහලයි දෙකට බෙදලා ගැටලා රට ඇල්ලුවා. ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියලා වෙනමම නීතියක් තියෙනවා දේශපාලන විද්‍යාවේ. ওই සුද්ධට වැඩිය කැතයි අපේ හිත. අපේ හිතත් කරන්නේ එච්චරම තමයි. ඇති නැති දෙකෙමුත් ප්‍රශ්නයක් ඇති කරගන්න. සැක ඇති කරගන්න. ඒකවල දැනගත්තොත් මේ යට ඉඳගෙන විඥානයේ මේ දාංගයට දාන්නේ මොකටද කියලා මේ මගේ හිත සුව පිණිසද මට අර්ථ කුසලයේ පිණිසද අත්ත්ව සිද්ධියද කියලා නෑ විඤ්ඤාණයට උරුණ පැවැත්ම. ಜಾතිය බෝ කිරීම විතරයි. කවදා හරි ඒක දැක්කනම් යාට තේරෙන්න පටන් ගන්නවා මේ ඇතයි කියලා එක පක්ෂිකුත් නැතයි කියලා එක පක්ෂිකුත් හදාන මේ කරන දේ අපි කොච්චරක් දාස වෙලා තියෙනවද කියලා. අපි කොච්චරක් අහු වෙලා තියෙනවද කියලා. දෙජර්සි සඳහන් කරනවා මේ ඇත්තේ කියලා මහණෙනි එක අංශයක් තියෙනවා. නැත්තේ කියලා තමාංශයක් තියෙනවා. ওই දෙක අතර ගැටුම තමයි මේ ලෝකේ සදාකාලිකවම තියෙන සාස්වත දිට්ඨිය, උච්ඡේත දිට්ඨිය. මේ දෙක තියෙන තාක්කල් අවිද්‍යාව තියෙනවා. මේ දෙකම හුදු සංඥාවක් විතරයි. එහෙම නැත්තම් මෙතෙන් ගියාට පස්සේ ලේසියෙන් ලේසිත් නෑ කියන්න පුළුවන් මනෝපොබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මේ මනස මුල් කරගෙන තමයි ඇති දෙයට මනාප වෙන එක නැති දෙයට වෛර කරනවා නැති දෙයට මනාප කරන ඇති දෙයට වෛර කරනවා මේක කේවල හොඳ නරකක් නෙවෙයි උඹේ හිත ගත්ත දික්ටි අනුව තමයි මනෝපුබ්බංගමයි මේක සිද්ධ මනසයි මෙතන ශ්‍රේෂ්ඨ වෙන්නේ ඔය දෙකම මනෝමයයි ඇතයි කිව්වත් මනෝමය නැතයි කිව්වත් මනෝමය මේකෙන් තමයි ධම්මපද පොත පටන් අරගන්නේ මනෝපුබ්බංගම ධම්ම මනෝසෙට්ට මනෝමයයි මනසාචේ පදන්නේන භාසති වා කරෝදිව තතෝනං සුකමං වේති ඡායාව අනපායි මේ හිත දෝෂ සහිත වුණොත් චක්කම වහතෝ පදං කරත්තේ පිටිපස්ස ඇදිලා එන රෝදේ වගේ වද දෙනවා. ඉතින් මේක දැකලා මේකට අහුවෙන්නේ නැතුව විනිශ්චයකටපත් කරන්නේ නැතුව සමසිතින් සමමිතින් අශලෝක ධර්මයේ කම්පා නොවෙන්න මේ විඥාණය කරන සෙල්ලම දිහා බලන්ඩ ඒකට විඥානං ඡායතනෙ කියලා ආකාසානං ඡායතරත් වැඩිය උසස් දේවල් අතර තාරාතිරම් මනින්න යන්න එපා. ලාභ පාඩු කියලා වෙන් කරන්න යන්න එපා. ජය පරාජය කියලා වෙන් කරන්න යන්න එපා. වේදනාව සැප දුක් වශයෙන් වෙන් කරන්න යන්න එපා. යස අයස කියලා වෙන් කරන්න යන්න එපා කියලා අපිට සිංහලයට තියෙන පොඩි වාසනාවක් මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙනවා කියලා ඇහිලා තියෙනවා අපිට. මේක කවදාකවත් සුද්ධට තේරුම් ගන්න බෑ. බටහිර කාටවත් තේරුම් ගන්න ඒගොල්ලෝ මේකෙන් එක පක්ෂයක් අල්ලගෙන ඒකෙ දිගේ දුවන කට්ටියක් නේ. උන්ගේ දැනුම අන්තභාගයි. මේ ජයටමනේ දුවන්නේ ඒකට කියන ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා. සැපමයි හොයන්නේ දුක බෑ. දුක දුප්පතුණ්ඩයි දෙකක් සැප තමයි හොයන්නේ. ඉතින් මෙහෙව් දෙයකට දුවපු අපට පුළුවන් වෙයිද සැප දුක් දෙකට සමහිත දෙන්න. අපිට පුළුවන් ඉද ඇතත් නැතත් දෙකම සමානයි කියලා කියන්නේ. ඒ තර්ක මනසට කවදාකවත් බෑ. නමුත් අපේ මනසෙම නැත්නම් මනසේ නම් නෙවෙයි මොලේ තියෙනවා දකුණු මොලේ ඔක බාර ගන්න කැමැති. ජය ගත්තත් පරාජය ගත්තත් ওই දෙකම තරඟයක තිබිය යුත්තක්. අපි මේ තරඟ කරන්නේ දිනන්න නෙවෙයි. ජය පරාජය බාර ගන්නයි. අපි මේ ඉගෙන ගන්නේ පොහොසත් වෙන්න නෙවෙයි. මේ දේ බාර ගන්න. අද කොහෙද අධ්‍යාපන ආයතනයක ඕක උගන්වන්නේ? උගන්වන්නේම පාස් වෙන්න ඕනේ. දරුවා පාසුනේ නැත්තම් පෙල්ලුවොත් අම්මා වහ කනවා. අද එහෙම ලෝකයන් දෙන්නේ. පහේ පන්තියේ සීසත්වේ ළමයා පාසුනේ නැත්තම් ළමයා නෙවෙයි වහ කන්නේ. අම්මලාට පිටිපස්සෙන් අහස් කුරපත්තු කිරෝ වගේ ළමයා පත්තු කළා චෝස් කාලා අරින්නේ රැස්තිලා ඉන්නේ උත්තේ පාන්දර අම්මලා යනවා හැන්දෑවේ ගිහිල්ලා ටියුෂන් පන්තියේ වාඩි වෙලා ඉඳලා පාන්දර ළමයා ආවට පස්සේ ළමයාට දීලා අම්මලා ගෙදර යනවා ඉස්සර නම් ඔය අසාධ්‍ය ලෙඩෙක් එහෙම වෙච්චාම එහෙම කරනවා අපි දැන් ඊට වැඩිය අසාධ්‍යයි තත්ත්වය. අම්මයි තාත්තයි කියලා පළේ පෙළ අඩුවෙලා ඉන්නවා ළමයා එනකම්. මොකද ටියුෂන් පන්ති ඉස්සරහ පෙළල්ලා. මේ මොකටද මේ මේ අෂ්ටලෝක ධර්මයේ කම්පණ වලින් උගන්නන්නේ? නෑ මගේ එක කොල්ලෙන් හරි කමන්නේ මල්ලෙන් හරි කමන්නේ ඉස්සර වුණොත් ඉතින් මේකා මෙහෙම දිනුන වෙලා ගිහිල්ලා මේක රස්සාවක් හම්බුනට පස්සේ අරිට වැඩිය වසලෙක් වෙනවනේ. මේකී හරි කමන්නේ මේක හරි කමන්නේ කොකත් එකයි. කොහොම අධ්‍යාපන ලැබුවේකට සම මනසක් හිටියේද? මෙතින්ද කියනවා ඒ තරම්ම මේ ඇතත් නැතත් ඒ දෙක අතර රණ්ඩු කරන මේ විඥානයේ තේරුම් ගත්තොත් මේ ලෝකේ නටන්නේ මොකටද කියන එක. මේ ලෝකයා පේල් ගහ ගන්නද මේ යන්න හදන්නේ පොල් ගහ ගන්නද යන්න හදන්නේ කියන එක එච්චරම අමාරු දෙයක් නෙවෙයි. ඒක තේරුම් ගත්තොත් එයා ඊට පස්සේ කිසිත් නැහැ කියන එක තියනවා තියෙනවනම් සංඥා ටිකක් තියෙනවා. තියෙන දේ අල්ලන්න දෙයක් නෑ හර පද්ධතියක් නෑ කියලා විඥානං ඡායතනත් ඉක්මවපු ආකින්චඤ්ඤායතන කියනවා ආකින්චන කියන්නේ අකින්චන කියන වචනේ කිංචන කියන්නේ යමක් ආකින්චන කියලා කියන දේවල් තියෙනවා තමයි ඒ ගණ්ඩ දෙයක් නෑ ඒව ඒව ඇති වටිනාකමක් නෑ එහෙම නැත්නම් අපි මට මතකයි මම ගියා ඔය කුච්ච වේලි වලට අවිල තිබ්බ විශාල මුහුදේ ගහගෙන ගිහලා ආපු ලස්සන බෝට්ටුවක් ඔය ත්‍රස්වාදී පටන් ගන්න ඉස්සෙල්ලා. ඉතින් අපිට විදින වෙලාවක බෝට්ටු ඇවිල්ලා තිනවා බලන්න යන්නද පුළුවන්. හැබැයි මේ පොලිසිය මුර දාලා තියෙන කියලා. මං හිතාන ගියා මොකක් හරි සිහිපත් වෙන්න කෑල්ලක් හොරකම් කරගෙන එන්නම් කියලා මේකේ. ගියේ කාලේ. මගේ ඒක වුරුද්දක් ගියේ තැනක මොනවා හරි හොරකම් කරනවා. ඒක ඉතින් හැටිමයි පුස්තකාලේ ගියොත් පොතක් කිතුවේ නැත්තම් මට උණ වාගේ. කඩේකට ගිහිල්ලා හොරෙන් තේ එකක් බීලාවේ නැත්තම් සල්ලි දෙන්න උනොත් මට හරි ලැජ්ජයි. ගියොත් කඩේකට නටන කකුලේ ගෙජ්ජේ හැරි කපනවා මම. ඕගොල්ලෝ දන්නේ නැති වුණාට මං වගේ කම්බ හොරෙක්. කොහයක්වත් නැහැ. ඉතින් මං හිතාගෙනම ගියා මේ බෝට්ටුවට ගිහලා මොනාරි කන්න කියලා. ඉතින් පොලිස් කාර්යයක් හිටියා. අපි දන්න කෙනෙක් හිටියා. යනකොට උන් ඒකේ රේඩාර් සිස්ටම් එක උස්සලා ත්‍රස්තවාදී ඇවිල්ලා අරගේ තියෙන සුකෝපභෝගී වස්තු විසිරලා තියෙනවා දකින්නකොට මහා මුස්පීන්තුවක් ඔලුවට ආවා. අලුතෙම බැඳපු جوړුවක් ලෝකේ තියෙන සුඛෝපභෝගීම වස්තුයි කෑමයි ආහාරයි ඔක්කොම මේක අරගෙන මොහොතට ගිහිල්ලා. බෝට්ටුව දෙන්න නැති වෙලා කොහොමද? දැන් මේකේ තියෙනවා මේවා සේරම එක පිටේක වැටිලා අපිරිය හිතනවා දකින්නකොට නිකන් කිලි පොළනවා. මේක විඳින්න කවුරුත් නැහැ. දෙන්න හනිමූන් යන්න ගත්ත බෝට්ටුව. දෙන්න නැහැ දැන්. ඔක්කොම තියෙනවා මාට අර උස්සන්න ගිය හිතත් එපා වුණා. උනාරි උස්සගෙන ඉන්න තියෙන හිතත් එපා වුණා. චිකේ කියලා හිතන මේ වස්තු ගොඩාක් තියෙනවා බුද්ධ විඳින කවුරුවක්වත් නැහැ. එතකොට හරියට ලෝක විනාශයක් කියලා සියලු සත්තු මැරිලා අපිට ලෝකේ ඉතුරු වෙලා පේනවා සුපර් මාකට් වල බඩු හෝ ගාලා, පෙට්‍රල් ෂෙඩ් වල හෝ ගාලා පෙට්‍රල් කවුරු මිනිස්සු නැහැ. මහා මුස්පින්තුවක්. මම පාළුවක් වෙනවා ඒ වෙලාව. ඉතින් මොන කෑල්ල ගන්නද? කොහේ අරගත්ත ඇති වැඩේ මොකක්ද? අන්න ඒ වගේ මේ ලෝකේ තියෙන හරියක් සංඥා තියෙන්නේ. මේ සංඥා වලටනේ අපි මේ ගෑනු පිරිමේ කියාගෙන නංවනන් දීගෙන දේශ සීමා අරගල ඇති කරගෙන හරියට නොමැරෙන જાතියක් වගේ. මරණයෙන් එහාට ඕක ඇති වැඩේ මොකද්ද? අපි මේ නටන නැටිලි ওই ගණන්කාරකම් හයිය තියෙනකම් ආඩම්බරකම් නිලිය තියෙනකම් මාන්නක්කාරකම් සල්ලි තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවින් යනකම් ගියාට පස්සේ ගියේ එකෙක් හරි මේ ළඟදිත් මට එක්කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ තාත්තා මරනවා පෙරේතෙක් වෙලා ඇවිල්ලා රැට කතා කරනවා. සීයා මරනවා සීයාත් පෙරේතෙක් වෙලා ඇවිල්ලා කතා කරනවා. නැන්දම මරනවා නැන්දමත් පෙරේතෙක් වෙලා කතා කරනවා. අනේ මොනවා හරි මම ටිකක් දෙන්න දාහනයක් දීලා පිම්පමුණවන්නේ කියලා. මම කිව්වා තෝ මරිච්චාම තාපව එන්න එපා යකෝ. මේ ගින්නකන් තමයි මේ සිප වෙලඳ ගැනලි ආලේ වත්තන් තියෙන්නේ ගිහිල්ලා ආවොත් හූනියම් කරලා කුප්පියක දාලා කරදියවලු හතකින් එහා පැත්තට දානවා. ඔය ඉන්නකම් අම්මා අක්කා අම්මා අයියා කියලා ආලවට්ටම් කරාට හීනකින් ඇවිල්ලා කතා කරන්න බෑන වයිෆ්ට එහෙම මරුණට පස්සේ ඔය ගෑණි මාතරින් ගෙන්නනවා කට්ටිය. ආයෙ නම් එන්න දෙන්න එපයි කියලා කියනවා. මේ ඉන්නකම් අනේ සිප වෙලඳ ගත්ත කට්ටිය. මේ මහායාන පොතක් ලියලා තියෙන නව කතාවකට ආදායම් බදු එකතු කරන මිනිස්සේ මම ඉතින් හරියට নানা ප්‍රකාර කම වල සල්ලි අමු කරගෙන ගම ඌ බලාපොරොත්තු නැති විදිහට මැරලා යනවා. කිසිම සල්ලි වලින් වැඩක් ගන්න අර මේ හම්බෙන්නේ නැහැ මට හරි අප්සෙට්. ඊළ යම රජුරොත් එක්ක හෙන වලියක් කතා කරලා කියනවා තමුසේ මොකද්ද ඔය කරපු වැඩේ මාව මැරුවා මගේ වැඩ එකක්වත් කරගන්න හම්බුනේ මට ඔහොමනේ කොහොම කරොත් අපව යන්න ඕනේ කියලා. ඉතින් යම රජුරෝ කියනවා යන්න බෑ ওই තමුසේගේ මිනිහෙකු නරක් වෙලා. තමුසේගේ මිනිහ සීතල වෙලා. මට කමන්නේ. ඒකට කමන්නේ තමුසේ මට දෙනවා මම මේ ආදම් බලනෙල්ලදාරියෙක්. එහෙ ගිහිල්ලා සත්තන් දානවා. ඊට පස්සේ කියනවා කැමැත්තනකට යන්නේ. ඉතින් එදාම ගෙනත් දාපු මිනිහෙකට මෝ ගොඩ වෙනවා. කුඩ වෙලා බලනට ඒ මිනිස්සේ නොණ්ඩි මිනිස්සෙක් මැරිලා තියෙනවා. දැන් මෙයා නොණ්ඩි ඇදගෙන ගිහිල්ලා වයිෆ්ට කතා කරනවා. වයිෆ් බය වෙනවා. හැබැයි හොල්මනක් නෙන්නේ. ඉතින් වයිෆ්ට මෙයා කියනවා මං ඔබේ මිනිහා. මම ආදායම් බදු නිලධාරියා. වයිෆ්ට කියන්න කියන්න සීතල වෙනවා. දැන් මේ නොණ්ඩියෙක් නෙන්නේ දැන්. මැරුණේ වෙන කෙනෙක්. ඉතින් මේ සාකච්ඡාව පෙන්නනවා අපි නිකමට හරි ගිහිල්ලා ආපහු ආවොත් මෙතෙන්ද මොන වයර් මාර විල්ලක්ද වෙන්නේ. මේක නිකමටවත් හිතෙනවද? මරණයෙන් එහා පැත්තට ගියාට පස්සේ මේ පැත්ත ගැන හිතලද අපි කල්පනා කරන්නේ මේ තියෙන රණ්ඩු සරුවල් මේ එක එකාට තෝතෝ වරපල ගියාන මේ නටන නැටිලි තියෙන්නේ මේ සංඥාවල් ටිකකට මරණයෙන් එහාට මොකද වෙන්නේ දැන් අපි මේ ජීවිතේ ඉන්න අම්මයි අප්පයි වදාගෙන ඉතින් මේ જાති හදාගෙන ඉන්නවා දැන් දාලා ආපු දැන මතකද ගියාත්මේ කොහින්ද දාවේ ඒ අම්මට අත්තම්මට කන්න තියනවද මේ වෙලාවේ අනේ ගාණක්වත් නැහැ. ඒ අම්මා ඕනේ දැන් මේ ඉන්න අම්මා විතරයි ඕනේ. හරිම කැතයි. හරිම කැතයි බලනවා නම් බලන්න ඕනේ අපිට ඇත්තටම ගිය ආත්මේ දාලාපු අම්මටත් අපි මොනවා හරි ටිකක් දෙන්න එපායි. ඒව නැහැ. දැන් මේ ආත්මය අම්මට විතරයි. මේ ආත්මේ තාත්තට විතරයි. මේ ආත්මේ ආණ්ඩුවට රජුරවන්ට විතරයි. తත්‍ර తත්‍රා අභිනන්දිති. ගිය ගිය තැන බදා ගන්නවා කෝල්ල ගුරියක් කරන කටුමැටි පිටියකට ගැහුවා වගේ. 탁 ගාලා ඇල්ලුවාම ඒක බදාගත්තාම වෙන මොනක්වත් මතකද? මේ සංඥාවක් කියලා බුදුරජාණන්සේ කිව්වහම මේකට තන්නේ කර විප්ලවීය විකල්පයක් එනවා. අපි මේ නඩන්නේ අපි මහදාගත්ත මගේ මිනිහත් එක්ක, මගේ ගෑණිත් එක්ක, මගේ අම්මත් එක්ක, මගේ තාත්තත් එක්ක. ඒ මගේ අම්මා තාත්තා වුණත් වෙරළු ගෙඩියට කඩකට හදාගෙන සහෝදරයොත් මරා ගන්නවා බැලෙන්නේ වැටට. මොනවද මේ නාඩගමේ තීරම? මම කවදාකවත් විශ්වවිද්‍යාලේ හරි පාඩම් පන්ති කාලේ උගන්වයිද මේ යන අධ්‍යාපන ක්‍රමයට කද්දාකවත් නැහැ. ඒ නිසා මේ විඥානං ඡායතනේ තේරුම් ගත්තනම් මේ මුළු ලෝකෙම තේරෙනවා අකිංචනක්. මේකේ කිසි දෙයක් අල්ලන්න දෙයක් ඇත්තේ නැහැ. අල්ලන්නේ සංඥාවක්. ඒකට අනිවාර්යයෙන්ම අවිද්‍යාව තියෙන්න ඕන. ඒකට අනිවාර්යයෙන්ම තණ්හාව තියෙන්න ඕන. තණ්හා අවිද්‍යාව දෙකෙන් මෙහෙवला මේ කෙනා මොකක් හරි මේ පද්ධතිය එකකට බඳිනවා. ඒක සමස්තයෙන් අංශුවකට බඳිනවා. ඊට පස්සේ අංශුවත් එක්ක අඳුරගෙන ඌට මතක නැති වුණා මේ සමස්තේ. මං වගේම තව කෙනෙක් තව අංශුවක් සරන ඌ එතන නටනවා. අපි ඔක්කොම මිනිස්සුයෝ බව. අපි මේ බෙදාගෙන හදාගෙන නටන නටන නටෝ නාඩගම අපි මේ වේදිකාවේදී වෙස්රංගනයක් අරගෙන මේ දෙන්නෙකුට ඇඳලා ඉන්නවා මිස මේ ප්‍රകൃතිය නෙවෙයි කියලා. අපි ඉන්නේ මේ වේශ නිරූපණයක අංග සංස්කරණයක. ඒ නාඩගමේ හැටියට මම මේ චරිත රඟපානවා. නමුත් මේ නාටකමේ හැමදාම ඉන්න බෑ. මේ වේදිකාවේ. මේ භවයේ කියන විශාල තලයේ දිහා බැලුවොත් කාලය සහ දේශය කියන එකේ මේ කොතනද මේ හිර වෙලා ඉන්නේ? මේකෙන් පුළුවන් අපිට සමස්තය ප්‍රක්ෂේපණය කරලා බලන්න. අපිට බලන්න පුළුවන් අපේ අවිද්‍යාව ප්‍රමාණය. අපිට බලන්න පුළුවන් අපේ තෘෂ්ණාවේ ප්‍රමාණය. මේ අල්ලාගත්ත එක අල්ලාගෙන අර මොකද්ද මොකද්ද බදාගත්තා වගේ මේ හදන න්‍යාය පත්‍රය. මේ අපේ ප්‍රකාශන. මේ අපේ අඳුහැර. මේ අපේ තියෙන පුරාජේරුකම්. මේ හුලඟේ මරණයෙන් යහල මොකද්ද ඇති වෙන්නේ? අත්ත පහකවත් දෙයක් ඇත්තේ. ඉතින් මේ මොකද්ද මොකද්ද මේ නටන නාටකම කියලා අද ඕන විශේෂණ ගන්න මොකද්ද ජීවත් වෙන එකේ પરමාර්ථය කියලා. අපි ජීවත් වෙන්නේ අපේ ඇඟ ලව්වා ಜಾතිය බෝ කරන්න. ඒක තමයි පරිණාමයේ කතා. උත් මට ස්වච්ඡන්දයක් තියෙනවා නම් මම කොහෙද යන්න හදන්නේ? කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් හිතා ගන්න බෑ. ඒකේ තියෙන පුස්ස ඒකේ මේ මේ අපි නටන නාටකමේ මම රජ්ජුරුව වුණාට ඇඳුම් ගැලේවට පස්සේ මම රජ්ජුරුව නෙවෙයි. මේ ඒ වෙලාවට අරගෙන අන්දලා අරන් තියෙන්නේ. මේක මිරිඟුවක්, මේක ලීලාවක්, මේක නාටකමක්, මේක හීනයක්. කවදද අපි අවදි වෙන්නේ? අවදි වෙනවා කියලා කියන්නේ මේ තියෙන ඔක විනාශ කරන්න යන්න එපා. මේ නාටකම පළච්චාවයි. මේක සෙල්ලම් ගයක්. මේ සෙල්ලම් අම්මා මේ. මේ සෙල්ලම් තාත්තා. මේ සෙල්ලම්ගේ මේක අල්ලගන්නටන්නේ කියන්නේ. බුද්ධජනන්සි සඳහන් කරන මේක කුමරු කුමරිකාවන්ගේ වාලුකා ක්‍රීඩාවක් මෙතන තියෙන. වැල්ලට ගිය ළමයි හදන වැලි මාලිගාවක් මේකේ තියෙන. හදපු සෙල්ලංගයක් මිසක් නටපු රොයිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. හැබැයි මේ ආකින්චඤ්ඤායතන කියන මේ අටවෙනි සත්තා වාසයේ වැඩි වෙලා ඉන්න පුළුවන් තැනක් නෙවෙයි. ඒක නිකන් ප්‍රකෘති තත්ත්වයක් නෙවෙයි. විඥානං ඡායතනෙ කියලා කියන්නේ මේ දෙබෙද බෙදා හද හදා මම අයියා මම අක්කා කියන එක සාමාන්‍ය ගේම ටිකක් ගෙනියන්න පුළුවන්. ආකින්චඤ්ඤායතනෙ තමයි ආලකා උද්දකරාම පුත්‍ර පුරුදු කරන ශිල්පික. ආලාර කාලාම අටවෙනි ධ්‍යානයට ගියා. ඒක නේව සංඥා නාසඤ්ඤා සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තියෙනවා සංඥාවක් විතරයි. හරියට මේ ආකාශේ පේන වලාකුලක හැඩයක් කියනවා. අපිට කියන්න බලා එක හාවෙක් වගේ. කෙනමුත් අපි දන්නවා ටික වෙලාවක යෝග. ඉතින් වෙලා යනවා. එහෙම නැත්නම් බලාකුලේ මොක් හරි වෙන සටහනක් තියෙනවා. ඒ සටහන වගේ පෙන්නනවා. නමුත් ටික වෙලාවක මොකද වෙන්නේ? අන්න ඒ වගේ සංඥාවක් මේකට දෙන්න පුළුවන්. හැබැයි ඒක නොබෝ කලකින් දිව වෙලා යනවා කියලා අර නේව සංඥා නාසඤ්ඤා අතරට ගියාට පස්සේ පේන්න පටන් අර ගන්නවා හිතට එක එක දේවල් හිතවිලි කිසිම චාරයක් නැතුව ඔහේ හිතවිලි ගන්නවා. වේදනා කිසිම චාරයක් නැතුව වේදනා ගන්න. ලෝකේ ශබ්ද චාරයක් නැතුව යන. මනසට එන මනෝ විකාර රූප මනෝ ශබ්ද චාරයක් නැතුව අපි මේකෙන් කතන්දර හදන එක තමයි පෘතජ්ජනය කියන්නේ. පුත පුතක් කියලා කියන්නේ මේ හිතට එන පේන මේ ආහසේ බලාකුළු දිහා බැලලා ඔය තියෙන්නේ හවෙක් කියලා කියනවා. ඔය තියෙන්නේ ඉබ්බෙක් කියලා කියනවා. එහෙම නැත්නම් මේක කියලා එව්ව අතර කතන්දර ගොත ගොතයි ඉන්න. මේ දන්නේ ආකාතේ වලාකුලක් එක මේ නටන්නේ කිය. අන්න එතෙන් ගියාට පස්සේ තේනවා මේ මිනිස්සු ඊර්ෂ්‍යා කරන, ක්‍රෝධ කරන, මාන කරන, තණ්හා කරන දේවල් දිහා බලනකොට මේ ඇති දෙයකට නම් තව කමක් නැහැ. හදාගත්ත දේවල් හදාගෙන ඒවත් එක රණ්ඩුමක් ඇති ගැටුමක් ඇති කරගෙන මේක නිකන් හෙලෝග්‍රැෆික් චිත්‍රයක් වාගේ ඒ චිත්‍රය අතරින් අත දාන්න පුළුවන්. දෙයක් නැහැ හැබැයි බැලුව බැලමට ඔක්කොම අංගපසංග තියෙනවා. ආන්නේ වගේ සෙල්ලමක් මේකේ තියෙන්නේ. දැන් ඔය විද්‍යාවෙන් ඒක පෙන්නගෙන පෙන්නගෙන යනවා. දෙයක් බවට පත් වෙන්නේ ඉස්සරලා මේක ශක්තියක් වශයෙන් තියෙන්නේ. ඒ ශක්තිය දෙයක් බවට පත් වෙන්නේ විඥානේ වැදුනොත් විතරයි. නැත්තම් ඒක ශක්ති. Schrödinger energy wave will collapse into matter whenever consciousness interact කියලා කියනවා. මේ තියෙන දේවල් මට ඕන විදියට නම් කරන්නේ මගේ විඥානයේ ගිල හැප්පුණාට පස්සේ විතරයි. මට පුළුවන් නම් විඥාණයට ඒ සෙල්ලම් කරන්න දෙන්න නැතුව ප්‍රතිෂ්ඨාවක් දෙන්න නැතුව ඉන්න මේක ඕන දෙයක්ම වන්න පුළුවන් මේකේ හිත ගිය දන ආදර රජ මාලිගාව සෑදේ. එනිසා බුදුජානකේ සඳහන් කරන දේවල් රැස් කරලා සුපු සැප විඳිනවට වැඩිය ඔය හිත හදපන්. හිත හැදුවට පස්සේ උඹ යණ යන තන ඕන දෙයක් උඹට ලැබෙනවා. දැන් සරුවචනාංශයේ ගමනක් යනකොට බම්බයක් තරම දුර බලාගෙන යන්නේ. නමුත් ගව්වත් තරම් දුර තියෙන දේ රූප ඔක්කොම පේනවා. ගව්ව ප්‍රමාණය වටේ තියෙන සද්ද ඔක්කොම සරුවචනාංශයට ඇහෙනවා. මොකද ඉඳුරන් සම්පූර්ණ ප්‍රණීතයි. බැලූ බැලමට නම් බෙන් බලාගෙන ඇවිදින්නේ. නමුත් ජේස් බොන්ඩ් යනකොට එයා පිස්තෝලිකුත් අරගෙන කඩුවත් අරගෙන මීටර් දාගෙන බයියොද බුදු ජනසේ මොකක්වත් නැතුව යන්නේ පුළුවන් නම් වරෙන් ඉදිරියට එන්නේ ඒක නිසා අපේ මේ හිත හදාගත්තා නම් මේ තාම අපි කතා කරන්නේ මේ රූප ධ්‍යාන අරූප ධ්‍යාන කියන හිත පිරිසිදු කරගෙන යන ක්‍රමේ මේකෙත් සමත සහ විදර්ශනා කියලා දෙකක් තියෙනවා. සමහර මේවා ස්ථාවර කරගෙන මේ අෂ්ට සමාපatti කියලා මේකට පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතර ධ්‍යානෙ ආකාසානංචායතන විඥානංචායතන අකින්චඤ්ඤායතන නේවසඤ්ඤාන ආසඤ්ඤායතන කියලා අපිට යන්න පුළුවන් නීල පීත ලෝහිත ඕදාත කියන හතර කසින දිගේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර ධාතු දිගේ. ඒසට මේ පැත්තට 8ක් ඉන්නවා මේ පැත්තට 8ක් ඉන්නවා 64ක බගුවක් එනවා. ඔය 64 වගුව අපි වශී කරනවා අභිඥාවලට. ඉස්සෙල්ලා මේ 64ට යන්නේ يعني පඨවි කසිනේට සමවැදිලා 1 2 3 4ට යනවා. ඊට පස්සේ ආපෝ කසිනේ ගන්න. ඊට පස්සේ ඒක දිගේ යනවා 7ට. තේජෝ කසිනේ වායෝ කසිනේ නීල පීත ලෝහිත ඕදාති. ඒකට යනවා සමහරට දවසක් දෙකක්. කරගෙන කරගෙන ගියාට පස්සේ ඕක වරුවෙන් කරන්න පුරුදු වෙනවා. ධාන ඔක්කොටම යනවා ආපහු වරුවෙන් කරනවා. යන විතරක් නෙමෙයි ආපහු එනවා. ඊට පස්සේ 1 2 3 4 පිළිවෙලට ගිය එකන 1 3 5 7ට යනවා. ඊට පස්සේ 8 6 4 දෙකට එනවා. මේ විදිහට මේවට කියන ධාන ක්‍රීඩා කියලා කියනවා. එහෙම කරලිවල එක විනාඩියකදී 64ම කරකවන්න පුරුදු කරනවා. හරියට ගිනි වලලක් කරකවනා වගේ. එහෙම කෙරුවට පස්සේ මේ හිතට එන තීව්‍ර භාවය මේ එන සූක්ෂම භාවය මේ කාම ලෝකයේ හිතා ගන්නවත් බෑ. මොකද කාම ලෝකයේ තරම්ම ගොරෝසු දේවල් එක්ක අපි ගැටෙන්නේ. මෙතෙන්ට ගියාට පස්සේ තේිනවා මෙව්වා බුදුජානසේ පහළ වෙන්නේ ඉස්සල කරලා තිබිලා තියෙනවා. ආලකාරාම උද්දකරාම පුත්‍ර. නමුත් මේ ඔක්කොගම තියෙනවා භවයට බන්ධනයක්. ඉතින් බුදුරජාණන්සේ ලෝකෙට පහළ වෙලා මේ ටික විස්තර කරනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා අහනවා මේ කියන අවසාන සත්තා වාසයට ගියා. එහෙම නැත්නම් මේ නේව සංඥා නාසඤ්ඤාතන වශී කරලා කැමැති වෙලාවක මේක සංඥා ඇත්තේත් නැති දෙයක් කියලා කිව්වට දැන් ස්වාමීන් වහන්සේ ඒකාන්තම මෙයා නිවනට යනවාද කියලා. ඒ කියන්නේ ආලාර කාලාම ගාවට ගියාට පස්සේ නිවන් දකින්න පුළුවන්ද කියලා. මනස් කියන බෑ කියලා. ඉතින් අමනා මේ කොච්චරක් ගැඹුරට ගියාට පස්සේ ඇයි ස්වාමීන් වහන්සේ මෙයන් නිවන් දකින්නේ මේ නේව සංඥා නා සංඥායතනවත් ආසාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා මෙච්චර අමානුෂ මේ කාම ඉක්මවල ගත්ත රූප ධාන රූප ඉවල ගත්ත අරූප ධාන වලටත් මේ මගේ ධානය මමයි මේක වැඩිවේ කියලා කිව්වොත් ඒත් කොක්ක වදින ඒක හරියට මේක මගේ ගෑන් මේක මගේ ෆ්‍රිජ් එක මේක මගේ කාර් එක කියලා අපි දැන් අනිවාර්යෙම ඒක ගැට ගහගෙනමනේ තියෙන්නේ ආන්න ඒ වගේ මේ වඩන ධ්‍යාන වලට හරි මමයි වැඩිවේ මේක මටයි ආවේ මගේ හිතයි දියුණුනේ කියලා කිව්වන ඒත් දන්නේම නැතුව ඔක්කක් තියෙනවා. මේ ධර්ම නියාමයක් වැඩ කරන්නේ. ධර්ම දිගේ යනකොට මෙව ඒ වෙලාවට එනවා. ඒක මේ උඹේ බුදුලියට හින්න වෙලා නැහැ. ඕන කෙනෙකුට යන්න පුළුවන් කියලා මේ වඩන ධ්‍යානය උදේ පාන්දර විසි කරන කුණු කෙල පිටක් වගේ තුක් ගාලා විසි කරන්න පුළුවන් නම් අන්න නිවනක් සාපේක්ෂව දැනගන්න පුළුවන්. ඒ නිසා මේක වඩන්ඩ ආනපානේ වඩන්න ආනපානේ ගෙවෙන හැටි බලන්න. ඒ වගේම මේ ධ්‍යාන ඔක්කොම වඩන්න. ඇත්තටම වඩන්න දෙයක් නෑ. ඔක හැම කෙනෙක්ගේම හිතේ තියෙන. මේක තියෙන්නේ වෙන් කරලා හඳුනගන්න එක විතරයි. හඳුනගන්න ගමන් මේක හලන්න ඕනේ. ඒක දාගන්නේ පදක්කම වගේ ඔළුවේ දාගන්න නෙවෙයි. හලන්නයි තියෙන්නේ. ඉතින් ඒක නිසා වඩන වඩන දේ, ඉගෙන ගන්න ඉගෙන ගන්න දේ හලලා ආය හදනවා, ආය හලනවා. ආය හදනවා. ආය හලනවා කියන විදිහට කරන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි මේ මනුස්ස හිත මේ ඔක්කොටම වැඩි උඩින් තියෙනවා. Taman හදන වැඩන දේවල් වලට එහෙම ප්‍රේම කරන්න ඕනේ දැන් දරුවෝ හදාගත්තට පස්සේ අම්මලා තාත්තලාට ප්‍රේම නොකර බෑ. ඒ මගේ බොක්කනේ මගේ ලේනේ මගේ මස්නේ. නමුත් උනුත් මැරෙනවා. දෙමාපියොත් මැරෙනවා. ඒ නිසා මේ දරුවෙක් කියලා කියන්නේ මරණයක්, උප්පත්තියක් කියන කියන්නේ මරණ සාතිකයක්. මේ ඉන්න ඔක්කොගේ මූණ දිහා බලන්න මට කියතයි පැහැදිලිවම මැරනවා. හැබැයි යාර මට වෙලාව කියන්න බෑ දිනේ කියන්න බෑ. මම නස්සත්තරේ නැතුව මට කියතයි ෂුවර්. ඔය ඔක්කොම මැරනවාපා. මාත් මැරනවා. මොකටද පශ්චාත්තාප වෙලා? අපිට තියෙන්නේ ඉන්නකම් මේ භාවනාවේදී සම්මේ මේ ශාසනයේ තියෙන මේ ටික ඔක්කොම ඇති කරලා හැබැයි මේ ඇති කරන සියල්ලම අතහරින්න පුළුවන්කම එහෙම නැත්නම් සරුවචනංශේ පස්මා බැලුම් බලලා උසස්ම කුලේ ඉපදුනා. ඒකල කුල බේදයට ගැහුවා. රජපෞලේ ඉපදුනා. හිඟන්නේක් වුණා. ඔන්න කරන්න පුළුවන් නම් වැඩ. අපි උපරිමේ ලබන්න ඕන. උපරිම අධ්‍යාපනය ලබන්න. ඒක අතාරින්න. උපරිම වස්තු හොයන්න ඕන. අතාරින්න ඕන. දිනු රට හැරපියා යන රජ කුසේ කියලා බුදුරජාණන්සේ කියනවා රාජාව රට්ටං විජිතම් පහය. රට දිනන් නැතුව කයිවරු ගහන්න එපා. දිනපන් දිනලා අතාරපන්. අන්නේ විදිහට මේ වඩන සත්තා වාස මෙලවදීම අපි හොඳට වශී කරගත්තොත් මැරිලා ගිහිල්ලා ඕකේ ආය ගැටෙන්න බ්‍රහ්ම ලෝක වලට යන්න ඕන කමක් නැහැ. ඒ කියන්නේ මේක උගන්වන්නෙම වඩන්ඩ හරියට මේ සල්ලි හම්බ කරනවා වගේ ඉගෙන ගන්නවා වගේ කීර්ති නාමයක් ඇති කරන වඩලා ඒ හැලීමේදී ලැබෙන ඒ පෞරුෂත්වය තුලින් තමයි අපිට ඒකට වාංගුවෙන් තමයි අපිට එහා පැත්තට යන්න පුළුවන්. ඒක නිසා මේ වැඩමුළුවට මේ පාංශු කාටියස් හැර වැඩි. ඉතින් අර අර දසු ධම්ම සූත්‍රයේ තිබුණ නිසා මේක ඉතින් එළඹිච්ච පාංශු කාට ගත්තා. ඉතින් මාත් සෑහෙන ප්‍රදේශයක් ඉගෙන ගත්තා. මේක බණ කියන්න උගන් මාත් ඉගෙන ගන්න එපයි. මේ එක එක මට්ටම් වලට යන හැටි ඒක නිසා මතක තියාගන්න මේ උප්පත්තියම අපේ හිතේ තියෙන සත්තා වාස වගයක් මේකේ තියෙන මේවා වෙන්කොට හඳුනා ගැනීමයි මේකේ කරන්නේ මේවා අඳුනගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ කොයි එක අඳුනගත්තත් අතහරින්නයි තියෙන්නේ නැත්නම් ඒක අනිත්‍ය බලන්නයි තියෙන්නේ මම සියල්ලම දුක පිණිසයි මේක තියෙන්නේ මම එකක්වත් වශයෙන් පවත්වන්න බෑ ඒවා අනාත්මයි ඒ නිසා අටුවාචාර්ය වංශය පිළිගන්නවා මේ උපචාර සමාධියේ ඉඳලා අට සමාපatti දක්වා තියෙන 17 පොලේ ඕනම තැනකින් නිවන් දකින්න පුළුවන්. සෞපචාර අට සමාපatti තියෙන ඕන තැනකින් නිවනට යන්න පුළුවන්. හැබැයි යන්න පුළුවන් 17 පොල තමයි මේ විස්තර කරන්නේ. ඔක්කොම වඩන්න ඕන ඔක්කොම දැනගන්න ඕන කියලා එකක් ඇත්තේ නැහැ. හැබැයි අඩු ගානේ සුතමේ වශයෙන් දැනගන්න ඕන. ඉතින් මං හිතනවා මං ගත්ත ප්‍රයත්න නිසා ඕගොල්ලෝ යොදපු ඉසුම නිසා යම් ප්‍රමාණයක සුතමේ ඥානයක් ලැබෙන්නේ නැති ඒ සුතමේ ඥානයේ චින්තාමේ වශයෙන් දාලා හැකි වෙලාවක මේ ටික කරන්ඩ මේ ටික අපි කෙරුවේ නැත්තම් මේ ශාසන වෙන කරන්න කෙනෙක් නැහැ. ඒ කරලත් ඒක අතහැරලා මේ බුද්ධ හදියුත්තුමන් වහන්සේලා විසින් ප්‍රාර්ථනා කරන අපිට අනුමෝදන් කරන දසුත්තරම් පවක්ඛාමේ පත්තුන් නිබ්බානපත්තිය කියලා මේ දසුත්තර සූත්‍රය හරහා තියෙන මේ නිවනට මේක හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාවත් දේශනාවලිය સમાપ્ત කරනවා සියලු දෙනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා